ෂඩ වතුරක් එහෙම නැත්නම් ගඟක් ඒකට වෙන ආකාරය පිළිබඳව සංසාර සාගරයේ එකතු වීමට උපමාවක් විදිහට වගේ මිනිස්සුන්ට ගොඩක් අදහස් එන්නේ නැත්තේ මේ සූත්‍රය නිසා වෙන්නේ ඇති. දීර්ඝායෂ්ක දෙවි කෙනෙක් ලෝකේ දිහා බලාගෙන ඉන්නකොට මේ මිනිස්සුયો මේ දඟලන හැටිත් එතන නින්දර වැටෙන හැටිත් කියන මේ දෙකට වැටිලා ටිකකට සංසාරේ යනවා. කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ දඟලන්නෙත් නැතුව නිදා වැටෙන්නෙත් නැතුව මේ දිවල කපාගෙන යන හැටි. ඉතින් හේව් ලෝකෙක සර්වචනසේ පහළ වුණාට පස්සේ දේවතාවට ලুকু සන්තෝෂයක් ඇති වෙනවා මේ මිනිස්සෙන්ට තේරෙන්නේ නැති යමක් මිනිස්සු කිෂ්ණ සොයාගෙන ඒක ගැලව මාර්ගයක් විදිහට දේශනා කරන තරම් පෞරුෂත්වයක් තියෙන මේ මහපුරුෂයා දැකලා මතක් කරනවා බොහෝම කලකින් තමයි මම දැක්කේ මේ දිය පහරේ ගොඩ වෙච්ච කෙනෙක් හැම කෙනාම එකට වෙන්න උත්සාහ කරනවා කිසි කෙනෙකුට බෑ බැරි මොකද ඔබ වහන්සේ කොහොමද ඒක කපාගෙන ඉක්ළුනේ කියලා. එතකොට පුදුරජාන් වහන්සේ මම අධික වීර්ය කරන්නේ නැතුව කුසීත වෙන්නේ නැතුව ඒකට උණයි කියලා කියනවා. ඉතින් ඒක උත්තරය නම් තමයි සංක්ෂිප්ත වැඩි. ඒ නිසා කාටවත් තේරෙන්නේ නැහැ. එතකොට මේ దేవතාවා කියන තේරෙන්නේ නැහැ කියලා. එයාටත් ඒකට වෙන්නත් ඕනේ. බෑට පේනවා මේ කට්ටිය දඟලන පුදුමාකාර දඟලිල්ල දඟලන පොඩි නෑ. අම්මා අප්පත් එපයි කියන, වස්තු භෝගත් එපයි කියන, නිලතල, තාණ්ඩමාන සීරමත් ඇරලා උත්සාහ කරනවා. උත්සාහ කරාට මොකද? ඒකට වෙන කෙනෙක් නෑ. ඉතින් ඒ නිසා ඒක ආගේ කරන නමුත් ਸਰවචනසික උත්තරේ තියෙන ඒ බරසාරකම නිසා ඒ దేవතාව අහනවා තේරෙන්නේ නැහැ කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ තා පොඩ්ඩක් අරක දියාරු කරලා කවනවා. අපල කන්න බැරි දෙහි දියාරු කරලා කවනවා. යදා ස්වාං ආවුෂෝ සංකිට්ඨාමි. තදාස් තදාස්ස සංසීදාමි. නම් වේලාවක මේ භවනා ජීවිතයේ මේ මහාන කමේ මේ පැවිද්දේ අපි කුසීත වුණොත් ගිල්ල නැිනු. වේගය අඩු වුණොත් දේවල් බොහොම දරුණුයි. එනිසා අපි ගිල්ල නැිනු. යම් වෙලාවක මම ඕනට වෙඩි දඟලන්න ගියොත් ආයුහාමි දිවට කසාන යනවා. ඒ විදිහ දඟලන්නෙත් නැතුව නැත්නම් දඟලමින් එදිය දඟලන්නෙත් නැතුව ඒ වගේම කුසීත වෙන්නෙත් නැතුව මේක අවශ්‍ය කරන ශක්තිය මුදා හැරීම ඒ වෙලාවට අවශ්‍ය ශක්තිය මුදා හැරීම කිසිම කෙනෙක් දන්නේ නැහැ කො කලබලකම නිසා උනට දඟලන්න යනවා ඒකට ගහගෙන යනවා එහෙම නැත්නම් ඔය නිකාම ඉන්නකොට හරියයි කියලා quick enlightenment එයි කියලා තමයි ළඟට වැටලා ගිල්ලා නැහැ. ඉතින් අන්නේ දෙක වෙන්නේ නැතුව මේ ජීවල කපාන යන්නේක මෙතන නිකන් හරියට වීර්යයිසිකේට කිට්ටු කළා වගේ කියලා තියෙනවා. අධික වීර්යය තිබුණොත් ජීවල ගසාගෙන යනවා. ජීවලට අහුවිලා ගසාගෙන යනවා. වීර්යය මදි වුණොත් කිල්ල නැහිනවා. ඉතින් ඒකේ මේ පැවිද්දෝ ගත්තොත් නෑ මේ අරණිවාසී සංඝයා ගිල්ල නැහින කට්ටිය තමයි මම දැකලා තියෙන්නේ. උනාට වැඩි මෙව අල්ලගෙන බදාගෙන විනයක් අල්ලගෙන ඒ තටමන තටමන තටමන අන්තිමට සීටි නසා ගන්නවා. ඒ නැත්තම් ඇඟ පුස් කනකම් වේව කනකම් හොයන්න හම්බෙන්නේ නෑ. ගිල්ල නැහිනවා. කමේ පන්සලේ ආමතුවාරි ගිහිවරි ගත්තොත් ඒගොල්ලෝ ටිකක් උනාට රෙඩි දඟලනවා. අනික් කට්ටියත් අරගෙන යන්න වගේ අන්තිම මොකක් හරි එකට ගසාගෙන ගියාම මේ හදිසි අභාව પ્રાપ્ત මොනවා වෙනවද දන්නේ නැහැ. ඉතින් ওই දෙක අවුරුදු 40ක් බලන් ඉනවා. පිටර බුදු කෙනෙක් පහලලා දේවතාවෙක් අහලා මේ දෙකේ මධ්‍යම ප්‍රතිපදාව වැඩි දඟලන්නෙත් නැතුව සීතල වෙන්නේ නැතුව ඒ වෙලාවට අවශ්‍ය ශක්තිය දාගෙන හැම වෙලාවෙම වැඩ කරගෙන යන එක කරන්න බැරි නරියයි මේ ඉබ්බයි ආ වගේ සෙල්ලම් වගේ ඉබ්බයාවේ සෙල්ලමේ හාවට තන දීලා තියෙන නිකන් කුසීතකමට තනක් දීලා තියෙනවා. ඉබ්බ කරන්නේ අත නෑර කොයි වෙලාවෙත් ගාටන එකයි. ආව පිම්මෙන් දෙකෙන් පැනලා ගිහිල්ලා ගේමක් නෑ කියලා ජයකණුව ළඟට යන්න මං විතරයිනේ කවුරුත් නැතිව ගේමක් දීලා දිනන්න ඕන කියලා පොඩ්ඩක් නැප්පයක් දානවා. ඌ කියලා. ඉතින් අපේ ඒ දිහා බලනකොට ළමා කතාවක් නෙවෙයි යෝග. මේ උත්තරප වයසක කතාව උච්චර තමයි. බුද්ධම දඟලිලක් දඟලනවා දඟලනට කසාගෙන යනවා. එහෙම නැත්නම් මාස ගණන් අවුරුදු ගණන් ඒ ඉන්නවා. ඒකට ගිල්ල නැිනවා. ඉතින් මේ කියන කතාවේදී දේවතාවට නිකන් වැටහුණා වාගේ. මට පේනවා අපිට ඒත් වැටෙන්නේ කියලා. ඒ කියන්නේ මට බණ කියන වෙලාවදී ඉතින් මම බණ කියන ගමන් බණ බලනවා. ඔය පොත්පත් දෙකක් අරගෙන බලනවා මේ මටත් මොනවාරි තියෙන්න eBay. ඉතින් හුඟක් වෙලාවට මම ওই කටුකුරුන් දේශාංශික පොත තියාගෙන ඉන්නවා. මේ යුනේ නිවීමේ ඒකේ ස්වාමීන් වහන්සේ මේ මේ අතර මේ සගතක වර්ගයේ මේ ඕගතරණ සූත්‍රය ස්වාමීන් සෞද්ද මම හිතන්නේ 40ක් 50ක් ආශ්‍රය කරලා තියෙනවා. සංයුත සිංහ මේ මේ නිකාය මම ගිහි කාලේ වන්ද මම දා සිංහලට ඉංග්‍රීසියට දාලා තියෙනවා. BPSC ගේ පබ්ලිෂ් කරලා තියෙන ඒ ශාන්තික පොතක්. ඒක ඉස්සල්ලාම අත තියන්නේ ওই සූත්‍රයට තමයි. කොතනද අපි කලබල වෙන්නේ? කොතනද ඒක අපිට ගසාගෙන යන බව තේරෙන්නේ? නැත්නම් කොතනද අපි කුසීත වෙන්නේ? මොනවද ලකුණු? ඒ බවට ගිලී යන බවට. ඉතින් අන්නේ දෙක වෙන්නේ නැතුව දීවල කපාගෙන ඉදිරියට යන ගතියේදී ඒකේ ඉච්ඡරම සැපක් නැහැ. එමෙච්චර සැපක් නැහැ. දීවල කපාගෙනම යන්න ඕනේ ඇඟේ වදින්න ඕනේ. යනකොට දීවල ගිනියන්න හදන උඩට වතුරේ ගතිය යටට ගිලිගෙන යන්නේ නැතිව හරහට කපාගෙන යන්නේක සමාජලාට දීවල දිගේ ඉහළට පීනීම කියන වචනේ නමුත් එහෙම නැත්නම් පටිසෝත ගාමි කියන වචනේ නමුත් තේරෙනවා. ඉතින් ඒ කටයුත්තේදී ඒ ගිලී යෑම කියන එක මේකේ නිබ්බුයාමි පිළි ගන්නවා ආය වෙනවා samudācaranti කියන වචනේත් වෙනවා samudācaranti කියලා කියන්නේ තමන් වහයලා ගන්නවා ඉතින් අපි දවස පුරාම මේ සති චිත්තක්ෂණය කරන්නේ නැතුව මේ කල්පනාවට වැටෙනවානේ චින්තාමේ ඥාන සුතමේ ඥාන හැම වෙලාවෙම අපි ගිලා බහිනවා ප්‍රපංච කරනවා කියලා එකට කියනවා ඇතුළත කතාව කියලා එකට කියනවා. කතන්දර ගොතනයි කියලා එකට කියනවා. වැල්වට aran කියලා කියනවා. ඒක හෙලි වුණාට පස්සේ එළියට ඒකට සම්පප්පලාප කියලා කියනවා. මේ කතා කරගෙන තියෙනවා කිසිම තේරුමක් නැහැ. හැබැයි යාට ඒක හරි වටිනවා. ඒක එලි කෙරුවේ නැත්තම් හරි වෙහසක්. ඉතින් ආලේ ඉන්න කට්ටියටත් ඉන්න නැහැ. අහිතන්නේ මේක ධර්ම සාකච්ඡාවක් වෙන තැන් තාම ගැඹුරු ධර්ම කාරණාවක් කියලා. එයාර හීනෙන් කාපු දෙයක් තමයි මේ දිරවමාරලා කණ්ඩායම. ඉතින් ඒක කිලි ගැසීමක්. ඉතින් ගොඩක් වෙලාවට වෙන්නේ උගතුන්ට ඒක වෙන්නේ. උගතා ඉතින් ඔහි අර පොත බලනවා මේ පොත බලනවා අරත් එක සාකච්ඡා කරන මෙත් එක සාකච්ඡා කරන හැම චිත්තක්ෂණයකම සතිය නැහැ. සතියෝ කරන්න බෑ. කරනවනේ ඒක ඒ සතිය තියෙන අහිංසක ගතිය හිටින්නේ නැහැ එතන. ඉතින් ඒකෝට එයා ගිලෙන බව යාට තේරෙන්නේ නැහැ. හැබැයි සාසනික වශයෙන් කියන්නේ ගිලෙනවා කියන්නේ. එහෙම නැත්නම් ඕනට වැඩි තටමනවා. අර ගුරුවරයාට යනවා අර කමටාන ගන්නවා අර භාවනා මධ්‍යස්ථානට යනවා, ඒ දඟනවා, මේ දඟනවා. අර මනුස්සයත් හොඳ නැහැ, මේ මනුස්සයත් හොඳ නැහැ. අරක මේකයි, මේක මේකයි, මේක මේකයි කියගෙන කඩ කඩ කරලා විදිනවා. ඉතින් ඒකට ඒ ඊට අවුරුදු 30කට 40 විතර ඉස්සෙල්ලා ඒ අචංචා ස්වාමීන් වහන්සේලාට හරියට ඉන්න පටන් ගත්තා බටහිරායේ. නිසන් වලටත් එහෙම යුගයක් තිබ්බා. මේකේ බටහිරය සුද්ධ වැඩි වෙන කාලය. අන්නේ වෙලාවේදී අචංචා ස්වාමීන් වහන්සේ දැක්කා සුද්ධෙක්ගේ මහානකම තියෙන අවුරුදු 3යි කියලා. ඒ අවුරුදු තුනේ හයි ටෙන්ෂන් එකේ දුවන්නේ. Super conductive. ඒක සිවුරු ඇරලා අර කුටරට බැලලා පොතක් ලියනවා. ඒ කර්මස්ථාන බැලලා පොතක් ලියන එක තමයි ලියන පොත් කබඩ වල තියෙන ඔක්කොම ඒවා තමයි. වද්ද බුද්ධ නෙව බුද්ධ නෙව තෝට්. ඉතින් මේ මිනිස්සුන්ගේ කතාව මේ යණ යන තර හොඳ නැහැ කියන જાතියක් ඉන්නවනේ. ඒකුල්ලන්ගේ කතාව කියන්නේ මේ අචාන් චාසි ස්වාමීන් වහන්සේ ඒගොල්ලෝ හැම්බිලාම යන තැන බඩු මලක් කරලා යනවා. ඇත්තනේක මොනාර ගිනියන්න එපායි. ඒ බඩු මල්ලේ වලු වෙට්ටක් තියෙනවා. ඉතින් බඩු මල්ලේ දිගාරපු ගමන් ටික දවසක් ගියාම බඩු ගුවන්දයිද. මනස දාලා යනවා කියන්නේ. ආරබෑ යනවා බෙට්ටත් අරගෙන යන්නේ. ඊගාටට ගිහලා ආයෙ මල්ල දිගාරපුවා එතනත් ඉතින් යණ යන තැන දඟයි. ඉතින් ආ යණ යන තැනට විරුද්ධව නමක් දානවා. දැන් හරිම අපිරිසුදුයි. ඉතින් අමුතුම ගඳක් එනවා. මහරණය තමයි කියන්නේ. දැන් ඇතුළේ මේ මගේ මල්ලේ තියෙන කියන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ පොත් තමයි මේ හැදෙන ජනතාව කියවන්නේ. ඒ බුදුහාමරගේ කාදාර්මේ ත්‍රිපිටකය කියවන්නේ ඔය කවුරු හරි ලියවපචයක් කියවුණු. කිපේ මේ මිනිස්සු කියන්න හදන්නේම මොකක්ද න්‍යාය පත්‍රය. කිව්වා කිව්වා කිව්වා කොයි කොතනින් පටන් ගන්නවද දන්නේ නැහැ කොයි ගුරුවරයෙක් එක්ක කරන්නද දන්නේ නැහැ මොකද්ද කර්මස්ථානේ දන්නේ නැහැ සමථ කරන්නද දන්නේ නැහැ විපස්සනා කරන්නද දන්නේ නැහැ ඉතින් කොච්චර භාවනා කරත් ඉන්නේ මහා දෙගිඩියාව. ඉතින් ඒක හරහා තමයි මම හැදිලා ආවේ. මම හිතුවේ මේ ආර්යයන් වහන්සේ නමක් දැකලා රහතන් වහන්සේ නමක් දැකලා නේ ළමික ආමතුරු මට කිව්වා මෙච්චර පහසු මාර්ගයක් තියෙච්ච මේ මිනිස්සු කොච්චර දෝ වටවලල්ල යනවා කියලා. ඒ නිසා මට හම්බුන පරිසරයේ ගොඩක් වෙලාවට විමසුමට ලක් කරන ධම්ම විචය මීමන්සා තියාගෙන යන ගමන. හැබැයි කාලසටහනකට වැඩ කරනවා කියන එක අත්‍යවශ්‍යයි. ඒක තමයි කරන්න බැරි දෙයක්. ඔක්කොටම වෙලා තියෙන හැම න්‍යාය ධර්මෙම දන්නවා ඒ කවදාකවත් නිතිපතා මොකක්වත් කරන්න බෑ. ඒකට ප්‍රධානම නැංගුරම උනේ ඥානරාම ස්වාමීන් වහන්සේ. කොහොම මොනවාක්වත් දැනගන්න ඕනේ මොනම දේ හරි කමන්නේ දිගට කරපන්. ගුරුවරයෙක් කරන්නත් එපා, භාවනා කර්මස්ථානයක් කරන්නත් එපා, මධ්‍යස්ථානයක් කරන්නත් එපා. දිගට කරන යනකොට අනිවාර්යයෙන් මේකෙන් ඔබට පණිවිඩයක් ලැබෙනවා. ඒ පණිවිඩය අවසානේ නම් හොඳයි. නැත්තම් එතනින් කියයි මෙන්න මෙතෙන්ට ඵලයන් කියලා. ඒ ගුරුවරයා පෙන්නයි උඹට. එතකන් ඒ ගුරුවත් එක්ක ඉඳපන්. ඉතින් ඒක අපිට කරන්න බෑ. ඒ කියන්නේ මොකක් හරි තණ්හා හෝ මාන හෝ දිටි නිසා. ඉතින් ඒ නිසා මේ වැඩේ කරගෙන යනට යෝගාවචරයක් කියනවනම් යම් කිසි වෙලාවක ධම්මට භාවනා හරියයි කියලා වැරදිලා තමයි. අය කතා කරන්න දෙයක් නැහැ. පහන වැරදිලයි කියනවනම් ෂෝක් එකට වැඩේ යන වෙලාව. මොකද මේ නිවන කියලා කියන්නේ බලාපොරොත්තු සුන් වීමක්. නිවන කියන්නේ <clears throat> බලාපොරොත්තු සුන් වීමක්. ඒ දවස්වල මම විශ්වවිද්‍යාලය ගියාට පස්සේ ඒ පුස්තකාලේ දාලා තිබුණා මේ අලුත් පොත් ඒක ගල්ලච්චිය ගහව පොතක්. ඉතින් මම පොඩි වසකින්ද හිතගෙනම කිව්වා. මේ අලුත් පොත් ඇවිල්ලා තියෙනවා ඒකේ තියෙන නිවන් ලැබීමට ක්ෂණික ලියවන් ඇදීමේ කෙටි මාර්ගය. අන්තිම පිටුවේ තිබුණා එක A4 paper එකක් බලාපොරොත්තු සුන් වීම කියලා. බිම තියන්න හිතෙන්නේ නැහැ ඒක. මුළු නිවන කියන්නේ ඔබේ සියලු බලාපොරොත්තු සුන්වීම කොච්චරද කියනවනම් ඔබට නිවන් ලැබපු දවසේ පාටියක් දාන්න උඹත් නැති වෙනවා කියලා. දැන් ලබන මිනිහත් නැති වෙනවා කියලා. ඒකෙදි මට තේරෙනවා මේ මිනිස්සුයි අම්මයි තාත්තයි යුනිවර්සිටි ප්‍රොෆෙසර්ස්ලා ඔක්කොම අපිට බලාපොරොත්තුවක් දෙන්න හදන්නේ අපිව විසුන්න දුලි කරන්නේ. අපි බල්ලෝ කරනවා. නීච කරනවා. තුප්පහි කරනවා. කවදාකවත් හරියන්නේ නැහැ. බලාපොරොත්තු ශුන්‍යම බලාපොරොත්තු කරගත්තොත් හැමදාම හරි ගිහිල්ලා තියෙනවා අපිට. උදේ ඉඳලා හැන්ද වෙනකම් බලාපොරොත්තු ශුන් වෙනවා. ඒ ශුන් වෙන ගාන මේ හිතනවා දැන් ඔන්න මන්නේ වෙනල කිට් වෙනවා. ඉතින් මේ බලාපොරොත්තු ශුන් වීම විනෝදාංශයක් කරගත්තොත් බලාපොරොත්තු ශුන් වීම බලාපොරොත්තුක් කරගත්තොත් ඌ දැන්නම නිවන් දැක්කවා කියලා. ඒක කෙලින්ම නම් මේ සංසීදාමි නිබ්බුයාමි කියන වචන දෙකට ගැලපෙන්නේ නැහැ. නමුත් මෙවැනි මානසිකත්වයක් අපිට දෙයිලා නැහැ. අපිට තියෙන හැම තැනම ජය ගන්නයි බලාපොරොත්තු තියන්නයි પરමාර්ථ ඇති කරන්නයි ඒක පිටිපස්සේ යන්නයි කරට කරටලි පිටිපස්සේ යන බූරුවෙක් වාගේ මේ අදිනෝ කාදාකක් කන්න හම්බෙන්නේ නැත්නම් කරටයි පැන වෙන විදියට ඒක අදිනකොට ස්වාමීන් අපි ලව බඩු අද්දගෙන ඉවරයි ඉතින් අන්නේ දෙක නැතුව මේ වගේ යෙදී සැදී පැහැදී කටයුතු කරන කෙනෙක් කොහොමද දැනගන්නේ මං ගිලිලා නැහිනවද එහෙම නැත්නම් කොහොමද දැනගන්නේ මම කසාගෙන යනවද කියලා මොකද ඒ දෙකෙන් තමයි බුදුජානනාංශයේ දේවතාවට ප්‍රායෝගිකව අඟවන්නේ යම් තැනක සංසීදාමි නිබ්බුයහාමි මම තැන තැනක මේ කම්මැලි වෙලා හිටියනම් ගිල්ල නැහැ. ඒතර මේ කම්මැලි වෙලා කියන්නේ ගිල්ල නැිනවා කියන එක යෝගාවචරයට වැටෙන්නේ කොහොමද? ඒක සාමාන්‍ය වචනේ කියත කියත හැකි ඒකේ දරුණු පැත්තට යනකොට යෝගාචරයට නිදි මතක් වෙන්න පටන් ගන්නවා. හැමදේම එපා වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට මේ යෝගාචරය මේක සතිය වැඩිවීමක් විදිහට දකින්නේ නැහැ. භාවනා වැඩිවීමක් විදිහට දකින්නේ සතිය කැඩීමක් විදිහට දකිනවා. භාවනාවේ පසුබෑමක් විදිහට දකිනවා. දැකලා පැල දාන්නයි. ඉතින් අන්නේ ගතිය ඒ කියන්නේ යෝගාචරයට ඒ දැනෙන කරගෙන යන්න පාරියන්කේ විනාඩි 55 යනකොට ඇති මහා කම්මැලි ඇඟත් හිරිවැටලා කඩෙත්තුයි එපා වෙලා. ඉතින් මේ පෙන්වන්නේ විනාඩි 55ක් කර භාවනාවේ මේ දුක්ඛ සත්‍ය කියන එක. දවන ගතිය, පෙළන ගතිය, තවන ගතිය වෙන කෙනෙක් නිසා නෙමෙයි මම නිසා මෙනේ කියලා. මේ විනාඩි 5ට නලිය නලිය හරි කමක් නැහැ. නැගිට්ටත් ප්‍රශ්නයක් නැහැ. මේ මොකද්ද මේ උනේ කියන එක අවබෝධ කරගන්න කියලා දෙන්න අමාරු. යෝගාවචර හිතනවා එතකොට මේ කසාය චිත්ත කසාය පවන්න හදනවා වගේ කියලා. අරලු බුළු නෙලි කසාය පවන්න හදනවා කියලා එයා දමල ගහලා යනවා. එයා දන්නේ මේ විනාඩි 55ක් භාවනා කරලා අන්තිමට ලැබුණේ මොකද්ද? කම්මැලිකම, නීරසකම, එපා වෙන ගතිය, කඩਿੱච්ච ගතිය, නැගිටපන් කියන එකයි. නැගිටපු ගානටක් ගාලා ඉවරයි. භාවනාවේදී මේ සෙල්ලමෙන් කරන්නේ අර තිබුණ එකලස කඩලා සතිය කඩලා අපේ ඉරියව කඩලා දැම්මට. ඉතින් එකලස කැඩුනට සතිය මේ ඉරියව කැඩුනට සතිය කැඩෙන්නේ නැහැ කියන පාඩම දීගත්තොත්. නැගිටපන් ප්‍රශ්නයක් නැහැ. නැගිටලා බලපන් ඔච්චරව චෝදනා කරපුවාට මොකද උනේ? ඔක්කොම ඉවරයි. එහෙමනම් ආයසරයක් කියලා විනාඩි පහක් වාඩිලා බලන්න. එහෙම නැත්නම් පොඩ්ඩක් දඟලලා කරගෙන යන්න පුළුවන්. ඒකෝට තේනවා මේ පුංචි වලාපටලකින්, තිමිර පටලකින්, දූවිල්ලකින් එහෙම නැත්නම් මේ හුමාලෙකින් අපි සම්පූර්ණ ගමන නතර කරලා දාලා කල්ප කෝටි වාර ලක්ෂ කීයක් මේ පුංචි කම්මැලිකම නිසා අතහැලා දාලා යන්නේ. ඉතින් යම් වෙලාවක පැයක් පැනලා එකමාර දෙක තුන යනවනේ. අප්පා එදා කියනකම් හදිසි කාට හරි ඕම කරලා කියන්නේ මෙන්න මේ වගේ කරන්න ඕනේ මේ මේමයි මේ මේමයි මේ මේමයි මේ මේමයි කියලා අර වෙච්ච ටික කාටද කියාපානකම් යෝගාවචරයට ඉහිලුන්නේ නැහැ යා බුදු වුණාටත් එහා ඉතින් තව තුන් හතර දෙනෙක් භාවනා කරනවා. මටත් රැ 11ට 12ට උඩ තට්ටු කරනවා වැඩි හරි කියලා. වැඩි හරි නම් නිින්ද යන්න බෑ. වැඩි හරි නැත්නම් නේ අල්ලපු ගෙදරම සැරේ පුදිය ගන්න බෑ. ඉතින් ඒකෙත් අහු වෙනවා මේ යෝගාවචරය ඒ හොඳයි කියලා හිතන භාවනද හොඳයි කියලා හිතන කාරණා 10ක් අපේ තේරවාදී අඳුරගෙන තියෙනවා මේ භාවනා වැරදිලා. මෙයා මේ ඒ ලැබිච්ච පුංචි අතරමඟදී හම්බෙච්ච පුංචි සපත නිවන හෝ ඊට එහා ගිය දෙයක් කියලා කල්පනා කළේ කො ධානයක් එක්ක මාර්ගඵලයක් කියලා අර සරල අහිංසක සත්‍ය කරගන්න. කොච්චරද කියනවනේ අර කාටවත් නොකිය ඉඳන් බෑ. එක්ක නැත්නම් චිත්‍රයක් අඳින්න කො ලියන්න ඕනේ මොන හරි කරන්න ඕනේ. ඉතින් ඒ වගේ විපක්ෂේෂ 10ක් අඳුන්ලා දීලා තියෙනවා. ඒවට එක පැත්තකින් වංචනික ධර්ම කියලා කියනවා. ඒවට අහු වෙන්නේ ඉතින් අනිවාර්යයෙන්ම ෂට වෙන්න ඕනේ මායාවී වෙන්න ඕනේ. හැබැයි ඉතින් භාවනා කරන ඔතන ඉන්න කොයි කෙනෙක් ෂටයි මායාවී තමයි. නමුත් ඒක වාර්තාගත කරලා තියෙන නිසා, සිතියන්ගත කරලා තියෙන නිසා, බණට කියවෙන නිසා කෙනෙකුට විශේෂම නිවනට මෝරච්ච ගතිය එන කෙනෙකුට හිතෙන්න පුළුවන්. දැන් මම මේ භාවනාව හොඳයි කියලා හිතන ගතිය නිසාම ඒක වටේ කරකැවි කරකැවි ඉන්නවා කෙලින් තිබුණ ඍජු ගමන නතර වෙනවා. ඒක වටේ කරකැවෙනවා. ඉතින් ඒ වගේ කරුණු 10ක් අපේ තේරවාය සඳහන් කරලා 10ම අහුවෙලා තියෙන්නේ කායනුපස්සන වේදනානුපස්සන දෙකට විතරයි. ඒතර චිත්තානුපස්සනයේදී අහුවෙන ගැට ඒ බොරුවලවල් සහ ධම්මානුපස්සන අහුවෙන ගැට තේරවාදයේ සතන් වෙලා නැහැ වාගේ. ඒක සූරංගම සූත්‍රයේ 50ක් පෙන්නනවා රූපා කර්මස්ථානය කරනකොට හරි ගියා කියලා හිතිලා යෝගාවචරය ඇන ගන්න තැන්, ගිලෙන තැන්, පටලවා ගන්න තැන් 10ක් තියෙනවා. වේදනාවන වේදනාවන ප්‍රශ්නාවේදී දැන් මම හරි. මම දැන් මේක මම මේක වශී කරගත්තා. දැන් මම හරි කියලා අහුවිද කරුණු 10ක් පෙළලා තියෙනවා. සංඥාවල් අනුව 10ක් පෙළලා තියෙනවා. ඒ සංඥාවල් අනුව පෙළලා තියෙන ටික අද ලංකාවට හරියටම ගැලපෙනවා යෝගාවචරයට වැඩිය කර්මස්ථානාචාර්යවරුන්ට. එයත් ඔක්කොමලා පැටලගෙන තියෙන්නේ සංඥාව පැටිලා තියෙන්නේ. පව් හැබැයි පොඩි දෙයක් රූප වේදනා දෙක ගෙවම් කරලා ඊගාවට තියෙන මඩ ගොහරුවේ ගිහිලා. ඒකත් හේතු තියෙනවා. අපි ආ කතා කරන එක නෙවෙයිනේ ඒකේ හේතුවක් අන්නෙන්නේ සාමාන්‍ය බුද්ධිය. ඊට පස්සේ සංස්කාර පැටලගෙන ඉවත් වෙනවා 10ක. අන්තිමට තමයි විඥානයේ පැටලවිලා අහුවෙන්නේ. ඉතින් ඒක එක එක එක එක ලුණු ගෙඩියක පොත් අරිනා වගේ සුද්ධ කරන සුද්ධ කරන යනට අර පිටර පොතේ තමයි ගොඩක් පැංගිලා තියෙන්නේ. ඊගාපොත්තේ ටිකක් අඩුයි. එන්නේ එන්නේ මැදට යනකොට විඥානය වගේ යනකොට බොහොම සුපාරි. හරි මෘදුයි. හැබැයි ඒක හරේ වගේ තමයි පිටින් බලනකොට පේන හරයක් නැහැ. තෙල් ගහක මැද වගේ බොහොම සුපාරි. ඒක බොහොම බොළඳයි. ළඳ බොළඳයි. අර පිටපොත් අරගෙන අරගෙන ගිහලා මොකද ඒකේ අහුවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ උපක්ලේශ එහෙම තමයි භාවනාදී වාසි වුණා හරි ගියා කියලා ඒ කෙනා මේ කෙලපෙරන අවස්ථාවල් එනවා රසවත් කරන අවස්ථාවල් එනවා බුද්ධ විදින අවස්ථාවල් එනවා හැබැයි අහිංසක සතිය නැහැ අහිංසක සරලකම නැහැ අහිංසක ලදරු මනස නැහැ හිතා ගන්න ලොකු පින්මක් මම පැනලා ඉන්නේ කියලා ඇත්ත තමයි පින්මක් නම් නොවෙන්නේ නොවේ නමුත් ඒ අඩු ගානේ 50ක් පනින්න ඕන කියලා කියනවා මහායානේ තේරවාදී අඩු ගානේ 10ක් පෙන්ලා දීලා තියෙනවා ඒ 10ම අර හංගගෙන තියාගෙන කන જાති රසමසවුලු වගේ ඒ හංගගෙන කෑවට එයාට කායම කන්නත් බෑ කියා පාන්න ඕන. ඉතින් ඒකේ අපි දේශනාවට ඒ 10 එකතු කරනවා නම් ඉස්ලාම පෙන්වන්නේ ඕභාෂය කියන හිතේ පැහැපත් කතිය තමයි යෝගාවචරයා තන වැටෙන හරියයි කියලා හිතිලා අහිංසක සතිය නැති කරගෙන කර්මස්ථානේ පැත්තක දාලා සතිය පැත්තක දාලා මේ පේන ඕභාෂයේ වර්ණය මොකද්ද දීදුලන ගතිය වැඩි වෙනවද පුංචි බෝලයක්ද ලොකියට තියනවද මැද එළියයි වටේ අඳුරුයිද වටේ අඳුරුයි එළියයි මැද වඳුරුද කියලා මේ මේකේ අලගිය මුල ගිය හොයන්න පටන් ගන්නකොට එහෙම යෝගාවචරය අවධානය පිටපොට යනවා හරියට හොඳට හදාගත්ත පන්නරේ තිබ්බ පීයක් ගලක එකපාරක් ඇතුළුවා වගේ කැපුම් කට්ටේ පීය හරි ලස්සන තියෙනවා හැබැයි දැල්ල කැඩලා තියෙනවා පීය දැල්ල ගෙවිලා ඉතින් යෝගාවචර දැන්නේ ඕකෙම උල උලා ඉන්නවා පිහියේ ගලිය ඇතුල් වලට හරියන්නේ නැහැ. පිහියේ අමු ගස් වලටයි වේලිච්චර වලටයි හොඳයි. ගලිය ඇතුල් ගන්න බෑ. ඉතින් ඕක වෙනකොට වෙන්නේ මොකද මේ යෝගාවචර විසින්ම උපදින ඕභාෂය නැති කිරීමට අවශ්‍ය කරන මෝඩකම අමනකම කරනවා. සත්‍ය නැති වෙනවා, අරමුණ නැති වෙනවා. මේ ලැබිච්ච ආලෝකෙ දිගේ යනවා. ඉතින් ඒකට මම දැක්ක මේ ළඟදී එකෙක් YouTube එකේ හදලා තියෙනවා මේ කැලියක් මැද අන්ධකාරයේ යනකොට ඒ අන්ධකාර පාරට ආලෝක කදම්බයක් වැටෙනවා. ඉතින් මේ ආලෝක කදම්බේ නතර වුණොත් ගමන නැහැ. මේ ආලෝකයෙන් සමට පාර පේනවා කියලා පාර ගමනට ආලෝකේ වාසියක් කරගන්නවා කියන එක තමයි ගිලෙන්නෙත් නැතුව වැඩි දඟලන්නෙත් නැතුව ගමන යනවා කියන්නේ. මේ ආලෝකයක් හම්බුණා කියලා එතන නතර වුණොත් ආලෝකයේ උණුසුම ලබන්න එතන ගමන නතර වෙනවා. අනේම නතර වෙනවට මේ කියන්නේ නිබ්බුයහාමි සංසීදාමි නැත්නම් ඒක අපිව වහලා ගන්නවා. ඉතින් අපේ ජීවිත ගමනේදී හම්බෙන ලාභ සත්කාර සම්මාන සිලෝක සියල්ලම අපිව වහලාගෙන අපේ තියෙන හැකියාවල් නැති කරලා දානවා. නිසා ශාසනය පිළිහෙන්න කෙනෙක් මෙත්තයි වෙන්න කෙනෙක්ගේ ආධ්‍යාත්මය නැති වෙන ප්‍රධානම දේ තමයි ලාභ සත්කාර සම්මාන සිලෝක. එයා පස්කාන වැඩි වෙන්න වැඩි වෙන්න ගෝලියෝ ගන්න වැඩි වෙන්න වැඩි වෙන්න බෞද්ධත බව වැඩි වෙන්න වැඩි වෙන්න ලාභ සත්කාර සම්මාන සිලෝක වැඩි වෙනවා. ඔය හතර වැඩි වෙනකොට කාටවත් ගොඩ එන්න බෑ. ඒක මායя ගහලා නෙමෙයි අපි විම දාන්නේ අපිට තෑගි දීලා. ඒක හරි ලේසි වට්ටන්න. ඉස්සලා ගහලා තමයි පටන් ගත්තේ බුදුචානන්සේ ඉන්න කාලේ මාරය ඇවිල්ලා නපුරු ශබ්ද නපුරු ගඳ රස ගෙනල්ලා සංඝයා බය කළ පිටත් කරා. දැන් ටිකෝකල ඇස්සලා යන්නේ ඉතින් ඔය කැලියට යන්නේ ඕකට නේ ආයි කැලිය මොන හඳුන් සුවඳක් නැහනේ. ඔය පෙරේත ගඳ තමයි තියෙන්නේ. ඒක තමයි චිකන යන්නේ කියහම ඊට පස්සේ ලාභ සත්කාර දුන්නා. ඔක්කොම ඉවරයි. ආද වෙලා තියෙන එක තමයි බුද්ධ ආගම කරන්නේ සීළු ආගම් වලට අද ඒක වෙලා. බුදු විනිශ්චයට ආගමික නැමියාවක් ඇවිල්ලා මේ අවුරුදු ගානකට පස්සේ හැම ස්ථානෙම හැම දේවස්ථානෙම පුදුම විදියට හැදෙනවා. ඒ නිසා පන්සලේ හුණු වල වගේ කවදාකවත් වෙන්නේ නැහැ. අද අදයි ඉන්නවා. ඉතින් ඒ වෙනකොට එයාට භාවනාවක් කරගන්න වෙලාවක් නැහැ. දායකෙක් කතා කරන්න වෙලාවක් නැහැ. මේ වැඩ ඉතින් අපේ භාවනාවේදීත් එහෙම තමයි ඕභාසය ලැබිච්ච ගමන් ඉතින් යෝගාචරය තමයි මේක තමයි භාවනාව මේක තමයි ලොකුම ලාභය අම්මා පවද්දිච්චදී මේකට කියන්නේ නිරාමිෂ සුඛයක් කියලා නිරාමිෂ සුඛයට හේතු වෙනවා ඊට පස්සේ පුදුමාකාර ඥාන පහළ වෙන්න පටන් ගන්නවා වරින් වර වරින් වර වහලේ තියෙන සිදුරකින් ආලෝක කදම්බයක් ඇතුළට බිමටම වැටෙනවා වගේ ඒ වැටෙන ආලෝක කදම්බේ දිගට තියෙන දූවිලි අංශ හොඳට පේනවා වගේ මේක විශාල ඥාන පහළ වෙනවා. පහළ වෙච්චාම යාට හිතනවා මේක පුදුමාකාර දෙයක් කියලා. මේ කියාගන්න බැරි එකක්. මොකද මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැහැ. ඉතින් මේ ඥාණයම එයා එක තැන කරකවනවා. ජීවලක ජීසුලියක් හැදෙනවා. එයාට වෙනවා මේ ලෝකේ ඉන්න හරියක් ඉන්න මැට්ටෝ. ඔය කියන්න බෑ. මට නම් අමුතු ඥානයක් පහළ වුණා කියලා මේ තාපොඩ් එකේ ඒක නැති වෙනවා. ඉතින් ඒක කල්පනා කර කර අර ඇති වෙච්ච සුවිශේෂී එකලස ඥානය කියලා යෝගාවචරය හරියට පිළියෙල තියෙන පොත් ගොඩාක් පුදුම නවදාල ධර්මයේ තියෙනවා. ඒ මොකද අර මගට යනකොට හම්බෙච්ච ඒ පුංචි දේ හම්බෙච්ච අයට කියා උඩුබුරලා නැතුව ඉන්න බැරි වගේ බලන්න කියන්නේ නැතුව ඉන්න බැරි ගැටියක් තියෙනවා. එක එකක් තියෙන හොඳයි හැබැයි ඒකට තේිනව අනිත් එක අනේ බෑට උණ ඇවිල්ලා තියෙන්නේ කියලා දැන්. කඳේ උණ නෙවෙයි ඇඟේ උණ කියනවා ගැහෙනවා තේරෙනවා කියවන්න පටන් අරගන්න. ඒ ඕභාෂික රචනාණී ඊට පස්සේ ප්‍රීතියක් වෙනවා සක්මන් කරනකොටත් පොළවේ ඇවිදිනා වගේ නෙවෙයි පේන්නේ. ඌට වාතය ඇවිදිනවා වගේ. ඉඳගෙන ඉන්නකොටත් කොට්ටේ වැටෙන්නෙත් නැහැ. බුදුන් ප්‍රීතියක්. පස්සද්ධියක්. පස්සද්ධිය කියලා කියන්නේ නිකන් හරියට මඩ ටිකක් වතුරක කලවම් කරලා මේසයක් උඩ තිබ්බම ඒක තැම්පත් වෙන්නේ, මණ්ඩි මිදෙන්නේ, අවක්ෂේප වෙන්නේ. මොන තැනට ගියත් හොඳ ප්‍රසාද ගතියක් පස්සද්ධියක් එන්න පටන් ගන්නවා. පස්සම් භයං කියලත් ඒකට කියනවා. සංසිද්ධියක් එන්න පටන් ගන්නවා. ඒ වගේම එයාට ඕනේ කලබලයක් අවුලක් තියෙන තැනකට ගිහිල්ලා වචන දෙයක් කතා කරනකොට ඒක සංසිඳවන්න පුළුවන් ගතියක් වෙනවා. සබාවක් හසුරව ගන්න. සංසිඳවන්න පුළුවන් ගතියයි. ඉතින් මේවා මේ යෝගාවචර හිතන මේවා විශේෂ නායකත්ව පුහුණු මට හම්බෙච්ච විශේෂ වරප්‍රසාදයක් කියලා මේ මේ ඕබාස ඥාන පීති පස්සද්දි ඒ සතියක් එනවා ඒ සතිය දවස පුරාම තියෙන වගේ උප ဋ ාණයක් ගන්න පුළුවන්. සතිප ဋ ාණේ දවස පුරාම කියනවා වගේ. ඉතින් එහෙම ආපු වෙලාවේ අනුරුද්ධ මහරතන් වහන්සේ සාරිපුත්‍ර සාංශ ළඟට ගිහිල්ලා කියනවා "පැවැත්නි මට පුදුමාකාර සතියක් දෙවේලේ පවතින සතියක් තියෙනවා. මට පෙරවිසු කඳ පිළිවෙත පේනවා. මගේ අතීතේ පේනවා. ආ හැබැයි තින් වෙලා තියෙන්නේ නිවන් ලැබුවේ නෑ නිකම් කියනවා. ඒ සුවිශේෂ බල හේරපැදිලා තියෙන නිවන නෑ. ඒකට සාරිපුත්‍රයන් කියන උඹ ඔය අතීතයේ දකින්නවා කියන්නේ උඹේ මාන්නේ. උඹේ නිතරම සතිය තියෙනවා, ශක්තිය තියෙනවා කියන්නේ උද්දච්චේ. නිසා මේ නීවරණ වගේක් උඹ මේ සුවිශේෂ මේ අතිශීශේෂ ඥාන කියලා බාර ගන්න එක්ස්ට්‍රා සෙන්සරි පර්සෙප්ෂන් කියලා අභිඥා කියලා තියා ඉන්නවා. කරුණාකර මේක නීවරණ මායෙන් දැකපන්. ඒ දකින්නත් එක්කම රහත් වෙනවා. මේ පොඩි සෙල්ලම් නෙමෙයි ආරිපුත්‍ර සාංශ කියන්නේ පොඩි කෙනෙකුත් නෙවෙයි. අනුරුද්ධ මහරහතන් වහන්සේ කියන්නේ පොඩි කෙනෙකුත් නෙවෙයි. ඊට පස්සේ ඇත්තටම මේ අභිඥා පිළිබඳව බුදුජාන විශ්වාසය පවා ඒත් ළඟ පාරින් සලකනවා. ඒත් ඒකම නිවන්ට බාධායි. මේ ගුණ එනකොට හිතනවා මේක සුවිශේෂ සත්‍යයක්. බුද්ධිය ඉඳලා හඳනකන් සල්ලි මේ බුද්ධච්චයට මේ කලපිලා වෙනවා. එතන නිතර පවතින පග්ගහිත වීර්යයක් කියනවා කියන්නේ. ඔය වීර්ය සතිය වීර්ය නිසා තමයි සතිය ඇති වෙන ගොඩක් වෙලාවට මුලදී මුලදී වීර්ය ආවට පස්සේ සතියට ගොඩක් උදව් වෙනවා. ඉතින් මේ දෙක ඕනෑමට වැඩි වැඩි වෙච්ච ගමන් රැඳවල් නින්දයක් නැහැ. නිතරම නිකන් මේ උද්දච්ච කියලා තමයි කියන්නේ. හැබැයි මෙයා හිතා ගන්නවා මේ ගිලින ගතිය යටපත් වෙන ගතිය තමයි මේක මේක එළඹ සිටි සතිය. ඒ නැත්තම් පග්ගහිත විරිය කියලා හිතා ගන්නවා. ඉතින් කවුරු හරි ඊට වැඩිය භාවනා කරපු කෙනෙක් දැකලා අනුකම්පාවෙන් කියලා දුන්නොත් මිස මෙයාට භාවනා නොකරපු කෙනෙක් කිව්වහම කියනවා ඕක නේ උඹලා භාවනා කරලා නැහැ නේ උඹලා කොහොමද දන්නේ මගේ කියන්නේ කියලා. ලුකු ස්වාමීන් වහන්සේ කියනවා යම් කිසි කෙනෙකුට කිව්වොත් ඕක මේ සතිය නෙවෙයි ඔය වීර්යයක් නෙවෙයි උද්දච්චයක් තියෙන ඔය නම බොහොම විවේකීව tempත් කරලා කරන්න කියලා එයා හිතනවා අපේ ගුරුන්නාංශේ මගේ තැනට ඇවිල්ලා නැහැ. ඒ නිසා මම මේ යන ගමන්ට ඊර්ෂ්‍යාවෙන් තමයි කතා කරන්නේ කියලා. එයා මට නැහැ නේ. එයාට අභිඥා නැහැ. මට දැන් අභිඥා පහළ වෙලා තියෙනවා. මට වීර්යයක් පහළ වෙලා තියෙනවා. මට සතියක් පහළ තියෙන්නේ මුන් නැයට ඒක කියලා දෙන්න දෙයක් නැහැ කියලා ගුරුවරයා පිළිබඳව වරදොල තේරුම් ගන්නවා. ගුරුවරයා ඊට වැඩි තොන් ගණන් මේක කාලා තියෙන්නේ. නිසා කිනෝයි මතුවෙච්ච පමණින් උඩ දාන්න යන්න එපා. එතකොට වෙන්නේ නැතුව වගේ පෙනුනට ගිලිලා නැහිනේ. අරමුණේ ගිල්ලලා නැහින්නේ. ඉතින් ඒක නිසා මේක පිළිබඳව දැනගෙන ඉඳ තේරවාදී මේවා සටහන් වෙලා තිබුණට බටහිර මානසික විද්‍යාව පොත්වල කවදාකවත් නැහැ. තව අවුරුදු කීයකින් ඒද කියන්න බෑ. ඒ කිසිම කෙනෙකුට බටහිර මානසික විද්‍යාව හදාන්න කෙනාට මේ වංචනික ධර්ම කියන එක අහුවෙලා නැහැ. එයාට පෙන්නලා තියෙන්නේ මේ ඍජු පේන ටික විතරයි. ඒකට කොච්චර කල්යයිද කියලා හිතන්න බෑ. දැන් මෙහි ඉඳලා ලංකාවේ ඉඳලා බටේට මානසිකතාවය ඉගෙනගත්ත දක්ෂ ඒ සමහරක් මහාචාර්යවරු උත්සාහ කළ බලනවා මේ බටේට ක්‍රමයට වංචනික ධර්ම කොහොමද සටහන් වෙන්නේ කියලා බෑ මොකද ඒක උගන්නන සයිකියාට්‍රික් වංචනික ධර්මයක ඉන්නේ. ඒ කියන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මරණයට පස්සේ පෝස්ටර් එකක් ගාලා තිබ්බලු සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ට පිස්සු හැදිලා. يعني මානසික අසහනයක් ඇවිල්ලා. අරගෙන ගිහිල්ලා දෙන්නෙම සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ටම තමයි. ගුරුන් ආශ්‍රේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්. ඇන්දේ බුද්ධයන්ින්නේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්. ඊයාගේ ප්‍රොෆෙසර්ගේ ෆොටෝ එක ගහලා තියෙන බිත්ති ඒකෙත් තියෙන්නේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්. අර ප්‍රොෆෙසර්ගේ ක්‍රමය එහෙම යා උගන්වන්න දෙනවා යාටම තමයි කියලා දෙන්නේ පිස්සු. අරසික මහත්තයා මුළු එකම පටලවා ගැනීමක් තියෙනවා. මේ සතිය නියමයක ආපුවාම උඩ දාන ගතියක් නැහැ. මේ ළඟලන්න ගිහලා ගිල ගිලි බහිනකද ටිකක් එනවා නෑ කියන්න බෑ. දඟත් ටිකක් ඕ නෑ පරිස්සමින් ඈ කියලා ටිකක් ටිකක් එන ප්‍රශ්නයක් නෑ ගුරුවරු දන්නවා ඒක. සමහරවිට මලපයින්. මලපැල්ල ගිහලා ගුරුවරට උඩින් පනින්න හදනවා. ඒ ගුරුවරුත් එහාට තියෙන්නේ මට විතරක් තියෙන කියලා. ඒ වගේ ඒ ඊට පස්සේ උපේක්ෂාවක් එනවා. යාට හිතන්නේ මේක මේ නිවන් දැකපු උපේක්ෂාවක් කියලා. භ්‍රමචර්ය උපේක්ෂාවක් කියලා. එහෙම නැත්නම් සංකාර උපේක්ෂාවක් කියලා. හැබැයි මේක අඥාන උපේක්ෂාව. මේ හැමදේම ගණන් ගන්න මම බොහොම මුදිතාවෙන් බලන්නේ. මම බොහොම මේ සම සමසිතින් බලන්නේ කියලා ප්‍රශ්නේ යන්නෙම නැතුව මගින්ම උපේක්ෂා පිටවගෙන ඉන්නවා. ඉතින් මේ ලකුණු ටික තමන්ගේ කමඨහන් වාර්තාවේ තමන් විසින්ම ලියන මට්ටමට එන්න මොන්න තරම් නිහතමානී වෙන්න ඕනද කියලා හිතන්න. මට මෙහෙම එකක් තියෙනවා මේක වංචනික ධර්මයක් වෙන්න ඇති. හැබැයි මම එහෙම කියන්නේ නැහැ මොකද ඒක එන වෙලාවට මට සතිය නැහැ. මගේ තියෙන සරල ගතිය නැහැ. මගේ තියෙන අහිංසක ළමා ගතිය නැහැ මම මේ පැහිය වෙන්න හදනවා කියලා. ඉතින් ඒගොල්ලෝ පේන්නේ මේ බොහොම අවදි මනසක ඉන්නවා කියලා නම් තවදි මනසෙ ගිලිලා. Taman ගැනම උජාරුවට පස්සලා ගිලිලා ඉන්නේ. ඒතරට ගුරුවරයා ඒක කියලා දෙන්න දුමාකාර ක්‍රමසාවිදි පාවිච්චි කරන්න ඕනේ. ශිල්පීය ක්‍රම නැත්තම් ශාසනයටත් පාඩුයි. හරි ඔන්න වෙන්න පැහෙන්න තියෙන මේ gediye තොර වෙලා නරක වෙලා යනවා. ඉතින් ඒ එන කම්මැලිකම හෝ මේ අධික වීර්ය කියන දෙකම හැම වෙලාවෙම ඍතු ගුණේ වෙනස් වෙනවා වගේ වෙනස් වෙනවා. මේ දෙකම තියෙද්දි උනාට වැඩි සමාට ලොකු උනන්දුවක් වෙනවා. සමාජලට වැඩක් නැහැ කියලා හිතනවා. මේ තියෙද්දි සූරකම තියෙන දිනචරියාවේ. හැමදාම වැඩි කරපන්. සද්ධාය කිරියාය සම්පාදේති, සක්කච්ඡ කිරියාය සම්පාදේති, සාතච්ඡ කිරියාය සම්පාදේති කියලා මේ අතරින් මෙතනින් පැනනගින මේ ඉන්ද්‍රිය ධර්ම එක එකක් පරයාගෙන යන්න උත්සාහ කරනවා. සද්ධාව වැඩි වුණොත් ප්‍රඥාව කාබාෂණිය කරනවා. ප්‍රඥාව වැඩි වුණොත් සද්ධාව කාබාෂණිය කරනවා. වීර්ය වැඩි වුණොත් සමාධියට බාධා කරනවා. සමාධිය වැඩි වුණොත් වීර්යයට බාධා කරනවා. මේ දෙකීමේ ශක්තිය සතියට තියෙනවා. හරි සත්‍ය ඇඟිලි පහ දික් කරපුවා සත්‍ය මැද ගිල්ල වගේ. ඔක්කොටම බෙදී ලිය. අනිත් ඔක්කොල දිශාගත වෙලා තියෙනවා. එක්ක වමට එක්ක දකුණට දිශාගත වෙලා තියෙන්නේ. ඉතින් ඒක නා එක එක දිශාට අරිනවා. මේ ඉන්ද්‍රියානම් ඒක රසත්තේන සම්පහන්සනා කියලා මේ එක එක පැති වලට අදින එලහරකයි මීහරකයි ඇඳගෙන හාන්න හදන මිනිහා වගේ. එලහරක ගොඩට අදිනවා මීහරක මඩට අදිනවා හාන්න බෑ. අන්නේ වගේ මේ දෙන්න අල්ලගෙන හීයක් හානවා වගේ මේ එදිනදා ජීවිතයේ තියෙන කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්චකේ නීවරණ පහ වෙනුවට යෝගාවචරයට දැන් අලුතෙන් පහළ වෙච්ච ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම කීකරු වෙලා පහළ වෙන්නේ නැහැ. ඒව තුල එකිනෙකා පරයායන ගතිය තියෙනවා. තත්ත ජාතානන් ධම්මාන අනතිවත්තනත්තේන සම්පාංශනා කියලා මේ භාවනාවෙන් පහළ වෙන ධර්ම එකිනෙකා පරයාන වෙන විදිහට කටයුතු කිරීමේ හැකියාව Tamanට හම්බෙන්න දරුවන්ට සියලු දෙනාටම අවක් වෙන්න වගේ. දරුවා ජනාධිපති වෙන්න පුළුවන්. දනුවා ගහලෙක් වෙන්න පුළුවන්. නමුත් මාතෘත්වය තියාගන්නවා. ඉතින් ඒ දරුවන්ට ඕනට වෙඩි නටන්න දුනොත් නන්නත්තර වෙනවා. අන්න ඒ වගේ මේ ඉන්ද්‍රිය ධර්ම සමතේ සම්පති කිරීම සාමාන්‍යයෙන් මේ කාංකා විතරන විසුද්ධියේදී ඉස්සර කළ දෙනවා. ඔබට භාවනාව පිළිබඳ සැක පහළ වෙන්නේ සමහර ධර්ම ඕනට වැඩි වැඩිලා සමහර ධර්ම ඒ නිසා යටපත් වෙනවා. නැතිකම නෙවෙයි. පදම නැතිකමයි. ඉතින් මේ භාවනාදී පදමට කියන්නේ ලාලිත්‍ය කියලා, කලාව කියලා, සාහිත්‍ය කියලා. මේක සමබර කරගන්න ඕන. ඉතින් මේ සඳහා ගොඩක් කල් යනවා. ඉතින් ගොඩක් යනකොට ගොඩක් ඉවසන්න ඕන. හැබැයි ඉවසීම පමණක්ම නෙවෙයි. අවශ්‍ය වෙලාවට මේ දෙක සම්පාත කරලා සමබර කරලා මේ දේ කරගෙන යනවා කියන එක තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය කියලා අපි අදහස් කරන්නේ. කල්යාණ මිත්‍ර අපිට සාමාන්‍ය අදහසක් දෙනවා. මේ වගේ කඹේ ඇවිදිනකොට යම් ප්‍රමාණයකට එච්චරම දඟලන්නෙත් නැතුව එච්චරම නතර වෙන්නෙත් නැතුව අත්බිඳී පය අත්බිඳේ පය බුර්ලින් තබාවරින් කියලා ඇවිදින ගමනක් තියෙනවා. අන්නේ ගමන අපිට කරගන්න අමාරුයි. බෑ කියන්නම් බෑ. හැබැයි එහෙම යන කල්යාණ මිත්‍ර දකින්නට යත් ඇටි වෙටි තමයි යන්නේ බෑ මං විතර වැටෙන්නේ නැහැ. අහන්න එතකොට තේරෙන පටන් ගන්න මේ කොයි දේ දුන්නත් ඒක අවකාශයට හිටින් ඉඳී තියෙනවා. මොකද මේ ಗುಣධර්ම වැන්නකොට තව එකක් ආభాෂිනිය කරනවා. තව එකක් යටපත් කරනවා. ඒ නිසා අනේ වත්තක්කං සේතිනෝ පරම් වම්බේති රෝහි තත්ත දක්කෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ කියලා තියෙනවා. තම මොන ශීල විසුද්ධියකින් දිනුවත් එහෙම නැත්නම් චිත්ත විසුද්ධියක් ලැබුවත් කවදාකවත් තමන් උසස් කරලා හිතන්න එපා. මේ වත්තුක්කංශේ දිනෝ පරම් වම්බෙසි මේ අනික් කටේ මම තේරෙන්නේ නැහැ කියලා හිතපු ගමන් ඒකම අන්තභාවයක්. ඒකම අසත්‍යයක්. ඒකම මාන්නකාරකමට හේතු වෙනවා. ඉතින් ඒක නැතුව මේ ඔක්කොම සම්බර කරලා Hindu දෙයියොයි මුස්ලිම් දෙයියොයි කතෝලික දෙයියොයි නිවනයි ඔක්කොම එකයි කියලා කියන්නත් පුළුවන්. එහෙම එක්කුත් තියෙනවා. ඒකටත් අහු වෙනවා. එකක්වත් හප්ප ගන්න ඕනේ නැහැ. තමන් මේ වැඩේ නිවසනත කරගෙන යනකොට පනුන්න පච්චේක සත්‍යෝ කියලා මේ සාමාන්‍ය සත්‍ය අතහැරලා පරම සත්‍යයට යොමු කරන ගතිය ධර්මයේ තියෙන එකට කියනවා ඕපනායක ගතිය කියලා. උපනායනය කරන. ඒ උපනායනේ එන්නේ සමමිතික தත්ත්වෙ මිසක්කා පැත්තකට බර වෙච්ච අසම්බර රෝදයතුපු රතේක ගන්න බෑ එකලස. සත්‍ය එකලස ගන්න සමලස සමරෝධ තියෙන්න ඕනේ. නිසා සද්ධාවයි වීර්යයි සද්ධාවයි සත් ප්‍රඥාවයි වීර්යයි සමාධියයි සමරස වෙනවද කියන එක නිකන් පොළොස් සම්බුලක පදම හරි හරියා වගේ. මේ සමහර කට්ටිය ඒක ගන්න දාන්න. සමාධිය අත්කුණේ නැහැ. සමහර ගස්වල පොළොස්වල පොළොස් සම්බුල යන්න බෑ. එයා දන්නව පොළොස් සම්බුලක පොළොස් ගිරිය සයිස් එක දන්නවා සමහර ගස් තියෙනවා සමහර අත තියෙනවා සමහර දන්නවා ඒක යොදයි. යෙදෙනවයි කියලා කියනවා. ඊට පස්සේ අඩු පාට ටික දාලා ලස්සන සුවඳක් ගඳක් රස පාසක් වෙනවා. ඒ වෙනකොට ඒ විදිහට යම් කිසි කෙනෙක්ගේ භාවනාවේදී මේ ඉන්ද්‍රිය ඒක රස වෙලා ගිලෙන්නෙත් නැතුව කසාගෙන යන්නෙත් නැත්නම් මුළු පරිසරයටම ඒක ලාභයක්. මුළු පරිසරයට මේක සුවඳක්. මුළු පරිසරයට මේකේ ගුණයක් තියෙනවා. සමග්ගානන් තපෝසුකෝ. ඉතින් එයා හිතන්නේ නරකයි මම උසස් අනික් අය පහත් කියලා. ත්‍යාගේ භාවනාවේ තියෙන හැම සමාජික ලක්ෂණයක්ම ඒ පරිසරයේ විදිනු. ඒ කියනවා මේ මණික් කරනකොට මණිකක් තියෙනවා නම් පටියේ තියෙන ජීවුඩ ගලක් දිලිසෙන්න පටන් ගන්නවා කියන්නේ. නිසා ගරණ එක්කන දන්නවා මේ කූඩේ මණිකක් තියෙනවා කියලා. හැබැයි එයා දන්නවා ගෙවුඩේ මණික වෙන් කරා. ඌ දැනගත්ත ගමන් කරන්නේ අයිතිකාරය බලාගෙන ඉන්නේ. දැස්සේ කුඩයක් කරන අරුවටක් ගාලා කටේ දාගන්න. අර ගෙවුඩත් එක්ක වටේ දිස්සේ එනකොටම මණික්කාරය අයිතිකාරය දැනගෙන නුකුඩේ යන්න. යන්න එයා ගරන්නේ ඊට පස්සේ. එතෙන් එනකන් ගරන්නේ කුලිකාරය තමයි. අයියයි මල්ලි ගියා තොරකම් කරනවා. මණික් බිස්නස් එකේ අයියයි මල්ලි ගියා තොරකම් කරනවා. කුලිකාරය ඕනේ නැහැ. කුලිකාරය නැතුව කරන්න බෑ. පතුලේ බහගෙන ඉන්නකොට මැලේරියා මදුරෝ කරනවා. සව අයිතිකාරය ඉන්නකොට මේ ගන්න වෙලාවේදී මේ කූඩේ මණිකක් කියනවාද කියලා මණික දැකලා නෙවෙයි වෙන් කරගන්නේ. අවට දිස්නයක් එන්න ගන්නේ. ඒ වගේ එකෙක් භාවනා කරනවා නම් එකෙක් හරියට භාවනා හරියන මුළු පරිසරයේට මේක ලාභයක් තියෙනවා. එක්කෙනෙක් හරියට ඇති. ඒ මොකද හේතුව නේවත්තුක්කං චේතනෝ පරමම්බේති. කවදාකවත් මට භාවනා හරිය ගියා අනිත් උන්ට බෑ කියලා එහෙම කතාවක් නෑ. භාවනා හරියන එක මානවයාගේ ජයග්‍රහණයක්. කුද්ධිරි ජයග්‍රහණය නෙවෙයි. ඒසා දුකත් කුද්ධිලි කරගන්න එපා. භාවනා හරියනවා කියලා අපි හිතන්නේ ওই ගිලෙන වෙලාවට. ආතල්ලේ කියලා කියන්නේ. ඔය සූස්තියක් ගහගෙන වගේ ඉන්න පුළුවන්. හැමදාම ඉල්ලනවා ඒක. ඒ කියන්නේ ගිලිලා නැහිනේ. ගසාගෙන යන වෙලාවේ සතුට වෙන්න ඕනේ. මන්ට මේ උපක්ලේශ ධර්ම නැහැ. මං ගැන මාන්නයක් නැහැ. මම නිකන් නිකන් ඊටද ලාපු ඇල් ගැඩවිල්ලෙක් වගේ. කාන්තාරයක වසන්ඩ බෑ. තාඩිය දාලා කේන්ති ගිහිල්ලා යකා වෙලා ඉන්නේ. ඒ වෙලාවේ තමයි හොඳට තේරෙන්නේ අවෝ මේක ජීවිත භාවනා කරන්න මොන ලාභයටද සත්කාරයටද සම්මානෙද සර්වචනාංශයේ හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරනකොට ආලෝක පොදක්වත් දැක්කේ නැහැ කියලා. ඊට පස්සේ බුදු වෙන දවසේ ඉස්සල දවසේ සියලුම අභිඥා ලැබලා සුමහාන ගානක් පයින් ගිහිල්ලා පස්සක මානට කතා කරගෙන පොඩ්ඩක් වාඩි වෙන්න බණ ටිකක් කියන්නේ. එයා කියන්නේ මොකද? ඔයා කවුද අපිට බණ කියන්නේ? අපි ඔක්කොම එකට භාවනා කරපු කට්ටිය අහන්නේ මං කියන්නේ ඔක මොකද ඇයි මොකට ඔයගෙන් බණන්නේ තුන් සැරයක් සර්වඥාන්සේ දේශනා කරනවා එක එකක් තන්නේ ඉතින් මං කවදා හරි මේ අවුරුදු 6 ඇතුළත ඕගොල්ලන්ට බණ ටිකක් ආවන් කියලා කියලා තියෙනද මම මෙතෙක් අර ඒකට ඒගොල්ලෝ කල්පනා කරලා මේ මාසේ කවදා පෙනේ වුම්බන්නේ අඳහර පාපු කෙනෙක් නෙවෙයි ඇත්ත මොනේ මොන බලාගත්ත පස්සේ ඇයි මං ඕගොල්ලන්ට එහෙම මෙතෙක් කල් බණක් ආපන් කියලා කිව්වේ නැත්තේ මට ආලෝක මාත්‍රයක්වත් තිබුණේ නැති නිසා ඕගොල්ලෝ දන්නවද ඇයි මං ඔයාලට බණක් ආපන් කියලා කියන්නේ මට දැන් තියෙන නිසා ඕකෙන් තමයි පස් දෙනා හිතන මේ එහෙම නැතුව මේ ඉන්ද්‍රජාල කෙරුවක්වත් මොකක්වත් නැහැ අහන්නේ අහන්න ඕනෙලා තිනවා කවුරු හරි පිස්සු කෙලප එකක් කියනවනම් උඩින් ගියා හරි මැජික් කෙරුවා හරි කියලා ඕම් දේවදත්තවත් ප්‍රශ්න නැහැ ඒ නිසා Taman තුලින් එක්කෙනෙක් භාවනා කරලා නැගිට්ටට පස්සේ ඒක මුළු පරිසරයටම ආලෝකය දෙන දෙයක්. ඒ මොකද අර ඉන්ද්‍රිය රස භාවය ඒක රස භාවය කියලා කියන්නේ ගිලෙන්නෙත් නැහැ, දසාගෙන යන්නෙත් නැතිකම මානවයට අයිති දෙයක්, මට අයිති දෙයක් නෙමෙයි. මට පුළුවන් ඒක එකලස් කරන්න, යදන්න. ඒකට අවශ්‍ය කරන්නේ කිසිම ත්‍රිපිටකයක් නෙමෙයි. සාමාන්‍ය බුද්ධිය. මේ වෙන්නේ ගිලෙනවා මේ වෙන්නේ ගසාගෙන යනවා කියන එක දන්නවනම් මේ එක දෙක අතර සමவாய ඉන්ද්‍රියාණං ඒක රසක් තියෙන සම්පාංශනා කියලා ඒක සම්පාංශනය කරන්නේ සම්පාංශනය කියන එකට ලොකු සංස් කියන්නේ මේ පතාර්ථ තියාන උෂ්ණ වෙලාවට පවන්සලා ගන්නවා වගේ. දැන් දැනගන්න ඕනේ මේ මෙතන තියෙන අභ්‍යාවේ වැඩි වෙලා මෙතන ත්‍යාවේ අඩු වෙලා මේ දෙකෙන්ම වාසියක් තියෙනවා වැඩි නම් අඩු අඩුකමේ දෝෂ නැහැ අඩු නම් වැඩිකමේ දෝෂ නැහැ කියලා සම්බර කරගෙන යනවා කියන එක එතකොට හිතෙනවා නිවන් ලැබනවාට වැඩි වඳින්න වටිනවා මේ සමබර කරන කෙනාට කියලා දිව්‍යරු වඳිනවලු බ්‍රහ්මයේ වඳිනවලු මෙහෙව් ලෝකයේ ඕනට වැඩි තාඨමන හෝ එහෙම නැත්නම් ගිහිලා නැහින්න ලෝකේ ඒ අහිංසක මිනිස්සු හැබැයි එක්කෙනෙක්වත් එහෙම තටමන්දිතාව නෙවෙයි. ඉහෙව් ලෝකෙමේ හරියට කඹය විදිනා වගේ එහා පැත්තට යනවා. ඒක චිත්තක්ෂණයයි මේ වැඩි කල් කියන්නේ යන්න එපා. එක චිත්තක්ෂණයක් ඇතිදී ඇති හැටියට දකිනවනම් යථා භූත ඥාන දර්ශනේ යථාව දර්ශනේ ධම්මච්චිති ඥානේ පච්චේ පරිග්ගා ඥානේ කියලා ඔකට කියනවා. ඔය තමයි ධර්මයේ ගැඹුරම කොටස. මම දැන් ඉන්නේ ගිරිලා. ගිලුණාට ප්‍රශ්නයක් නෑ දන්නවනේ. මම දැන් ඉන්නේ ගහගෙන යමින්. ගහගෙන ගියත් ප්‍රශ්න නැහැ. දන්නව මොකද මේ ගහගෙන යමින් ඉස්තිරහණියක් කරන්නේ නැහැ. අපි මේ ගහගෙන යනවා කියලා දැනගන්න එකටත් අකමැති. ගිලිලා නම් ගිහිලා කියලා කියනවටත් අකමැති. අන්න ඒ නිසා අපිට ගුරුවරයෙක් ඇසුර කරන්න බෑ. ගුරුවරයා නිවන් දැකලා තියෙන්න ඕනේ නැහැ. අපි ගුරුවරයාට අවංක වාර්තාවක් ඉදිරිපත් කර පමණින්ම අපි විසින්ම ගුරුවරයේ ගුරු කෘත්‍ය කරලා දී ඉවරයි. අපිට වෙලා තියෙන්නේ අපි අර එක්ක ගිලිලා එහෙම නැත්නම් පා වෙනවා, කසාගෙන යනවා. අන්නේ දෙකේ ඉඳදී ඒක දන්නේ නැතුව අපි කවුරුත් එක්කවත් හදා බෙදා ගන්න කැමති නැහැ. අපි හිතනවා එහෙම හදා බෙදා ගන්න තරම් මන් තරම් උසස් කෙනෙක් නැතුව ඇති කියලා. එහෙම නැත්නම් ලැජ්ජා හිතෙනවා. ඒ නිසා මේ ශාසනයේ මේ ධර්ම දේශනාවට අමතරව ධර්ම සාකච්ඡා කියලා જાතියක් තියෙනවා. මේ සාකච්ඡා කරනකොට ওই කවුරු හරි කතා කරනවා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ වගේ 500ක් විතර ගෝලිය ඇති ඇති කරගත්තාම ඔය ඈත පළාතක ඉඳලා කට්ටිය අඬ ගහන පුත්‍රජානන්සේ කාට ගේනවලු. කිනල් ඉවරලා දැන් වන්දවනවා. ඒ වන්දවව කට අරගෙන කට්ටිය බුදුහාමර දිහා බලාගෙන ඉන්නවලු. අනේ කලකිනේ බුදු කෙනෙක් උපදින්නේ කියලා බලාගෙන. ඒකට සාරිපුත්‍ර ස්වාමීන් දන්නවා මේගොල්ලන්ට බුදුහාමරගෙන් මේ ගන්න තියෙන ගතිය සුවඳ ධර්ම චක්ෂුෂය ධර්ම විචක්ෂණ භාවය නැත්නම් සාරිපුත්‍ර ස්වාමීන් ප්‍රශ්නයක් අහනවා. අවසරයි ස්වාමීන් වහන්සේ මේ භාවනා කරන කට්ටිය මේ මේ භාවනා කරමින් ඉන්නකොට ඒකේ නාමේ ගසාගෙන යනවායි කියන එකෙන් එකක් මම අහලා තියෙනවා මේ මොකද්ද මේ කියන්නේ කියලා. බුදුන්සේ දන්න මේ සාරිපුත්‍ර ස්වාමීන්සේ ගහගෙන යන එකක් නෙවෙයි මේ කතා කරන්නේ කියලා. සාරිපුත්‍ර ස්වාමීන්සේ මේ ඉන්න කට්ටියට සබකෝලේ අරින්න මාත්‍රකාවක් කරන් දෙනවා. බුදුන්සේ හරියටම සාරිපුත්‍ර ස්වාමීන් ඊයේ පැවිදිච්ච හාමුදුරුවෝ කෙනෙකුට වගේ ගසාගෙන යනවායි කියලා කියන්නේ ඔබට කාලෙකට අනකර ගන්න බැරි වෙනවා. මොනම හරි කේසයක් දාලා කියනවා මට වන්දනා ගමනක් තියෙනවා නැත්නම් මට දාන ආරාධනාවක් තියෙනවා නැත්නම් මට බඩේ ගැක්කමක් තියෙනවා නැත්නම් මට සීතලයි නැත්නම් මధుරෝ ඉන මොනම හරි කයිවරුවක් ගහනවා ඉඳ ගන්න වෙලාව ඉඳ ගන්න නැහැ එනත එයා කරුණු හොයා ගන්නවා හෙට ඉඳ ගන්න වෙලාව ඉඳ ගන්න බැරි වෙන්නේ එනිකම සෑහෙන මේ මට සෑහෙන මම පොරක් තමයි මට හරියට ආර්ධනා තියෙනවා අරක තියෙනවා මේක තියෙනවා කියලා නිකන් සාමාන්‍ය දිනචරියාව කරගන්න බෑ නෑ ඒකට කියයි නෑ නෑ ඒක නෙමෙයි මං අහන්නේ ගසාන ගසාන යනවා කියන්නේ ඕක තමයි ඔබ මේ එනකොට පැවිදි වෙනකොට ඔබ දන්නවනේ ඔබ කොච්චර අහිංසකද කියලා ඔබට දිනචරියාවක් දුන්නේ දැන් කරනවද නෑ ඇයි අනක තියෙනවා මේක තියෙනවා ඒක තියෙනවා මේ කියන අනුන්ගේ සීනි කිරන්න පටන් අරගත්තාම තමයි ගසාන යනවා කියන්නේ අර පැවිදි වෙන වෙලාවේ අපි කියූපේ වාක්‍ය ඔබට මතකද එච්චයි ඒකට අලුත් එක්කනට තේරෙනවා සාරිපුත්‍ර සාංශයේ බුදුරජාණන් වහන්සේ අතර මේ ඝනදුනියක් යනකොට මම කොහොමද ඒක ජීවිතයට අදාළ කරගන්නේ කියලා. ඉතින් ඒක නිසා ඒ අහන ප්‍රශ්නේදී බුදුරජාණන්සේට බනින්නත් බෑ. අහන්නේ පොඩි අය වෙන. ඒ නිසා මේ ධර්ම සාකච්ඡාවේ තියෙනවා ඒ ගිලෙන කෙනාට පිළෙන බව පෙන්නලා දෙනවා. ඒක පිසර පිසා කියන කතාව නෙවෙයි මේ. පිසර පිසා කියන පිස්සු වැඩි වෙනවා. ගිලින එකාට පෙන්ලා දීලා කියනවා මෙන්න මේ කාරණා ඔබ ගිලිලා ඉන්නේ. නිසා ඔබ සතුටින් හරිය ආසයි වහනයි හරියයි කියලා කියන්නේ ඔබ ගිලිලා. කරුණා කළ කොට වань. ඊට පස්සේ ලොකු සංසිතික අපි පස්තන කරින්දදී මායි සංඝසුබද්ද සාංශේ තිලක රත්නය කට්ටිය ඉන්න ධම්මසන්ති ආමරු වරින් වර එනවා ජීවන්තන් දුතේන. එනකොට අපි දෙන්නත් එක්ක මමයි සංඝසුබද්ද සාංශෙත් එක්ක තිලක රත්න තරහ වෙලා. කැපකාරයා. ඌ දාන්න ගියේ ඉන්නේ 11:45. දැන් ලොකු සාහිත්‍ය බලනකොට අපිට වළඳ ගන්න බෑ. ඒකල ඌ ඉන්නේ ළඟ. කාණ දිලා යනවා. ඉතින් අපිට සිද්ධ වෙනවා දැන් ලොකු සාංශිත අවසාන මොහොතක බලන්නත් ඕනේ. අතරමැද විනාඩි පහෙන් සාන්තික් ගන්නත් ඕනේ. ඉතින් ඒව කරමින් ඉඳලා ධම්මනිසන් සාංශෝ ආවා. අර සුබත් සාංශි ගෝවා මේ වන්සාර මහත් අප්සෙට් එක කියලා මේ දවස්වල පමා කරන නිසා අපිට පොඩි අපහසුතාවයක් ආවඳන්ද කියලා. ඒ ජේමන් දන්දුති කියලා කෝල් එකක් දුන්නා මේ මෙහෙට පාක් රෝඩ් එකට. තිලකරත්න පොඩ්ඩක් කතා කරන්න පුළුවන් කවා. තිලකරත්න ආ ඒමයි ස්වාමීන් වහන්සේ. මේ මට පොඩි ප්‍රශ්නයක් විකෙක් වැඩිච්චාම මොකද මං කරන්නේ? නැගිටිනවනේ ස්වාමීන් වහන්සේ. එහෙනම් ඔබ වැටිලා ඉන්නේ දන්නවද? මං දන්නේ. එහෙනම් හිතාගන්නේ නෑ වැටිලා ඉන්නේ නැගිටපන්. මොකද්ද ස්වාමීන් කියන්නේ? මොකද්ද ස්වාමීන් නෙවෙයි. වැටිලා ඉන්න බව දැනගනි. නැගිටින්න පුළුවන්. ඒ මයිලකට ඇවිල්ලා ධම්ම සංචාරෝ මේව කතා කරලා කිව්වා වැටිලා ඉන්න බව දැනගන්න කියලා. මම කමන්නේ මේ කාරණා මේක උඹ ගෙනත් තියෙන්නේ දාන වෙලාවට ගේන උඹ ගේන්නේ නැහැ. උඹට ප්‍රශ්නයක් නැහැ. මේ මොකද්ද කරන්නේ? ඒකකොට ආවලා මෙමය මෙයා මෙමය මෙයා මෙමය කියලා ඉතින් බයින්ඩ් පට ගන්න. මම කිව්වා මේ කතාව නෙවෙයි වැඩි වෙලා නැහැ උඹ වැටිලා ඉන්නේ. ඔබ සාසනෙත් එක්ක වැඩ 33000 නෙවෙයි මේක. 66000. වැදුනොත් එහෙම ගොඩ එහෙමක් නැහැ. අනේ සමාවෙන්න මොකද මට සමායලා නැහැ ලොකු සංසිකාරය කියලා කියපන්. එන්දල් ලොකු සාසි දන්නෙත් නැහැ. ඒක සමාවගනි. ඉවරයි. ජී කියලා දෙන්න බෑ. ඒක ඒ වෙලාවේ කියලා තිරවත් නැහැ. මිනිහ වැඩිච්චා මොකද කරන්නේ? නැගිටිනවා ස්වාමීන් වහන්සේ. එහෙනම් නැගිටපන් උඹ වැටලා ඉන්නේ. ඈ මං තිබ්බ හොන්නේ. අපි හොම අපි කාට හරි කිව්වොත් එහෙනම් හුඟක් වෙලා හිතන්නේ තරහ වෙලයි කියලා. ඉතින් මේ වැටිලා ඉන්න වෙලාවේ වැටලා ඉන්න බව දක්වන්න තමයි ධර්ම ආදාශය තියෙන්නේ. මූණට කණ්ණාඩි අල්ලපුවාම පේනවා මේ උඩ පැනගෙන නටාගෙන හිටියට එයා ඉන්නේ වැටිලා. එයා මේ සතුටක් ඇතිලා ඕභාෂයක් පහළ වෙලා ඥානයක් පහළලා පීතියක් ප්‍රසද්ධියක් පහළලා කෑකො සංගහන. පොඩි දෙයක් නෙමෙයි වටිනා දෙයක් තමයි. නමුත් එතන ගිලී ගත්තොත් සරල සතිය නෑ. සරල අහිංසකම නෑ සරල ඍජු ගතිය නෑ. අනිත් එක තමයි කියලා දෙන එකත් තරහ වෙනවා. ඒ වගේම ගසාගෙන යන්න පටන් අරගත්තොත් දහසකුත් කරුණු කියනවා මට මගේ මහානකම කරගන්න බෑ කාලසටහන කරන්න බෑ මට මේක නිසා මේ නිසා මට විශේෂ වරප්‍රසාද ඕනේ කිය. ඊය වරප්‍රසාදයෙන් ලැබෙන්නේ අපායට තමයි පාර. අපි මෙතෙන් දෙනකොට මේ එකක්වත් බලාගෙන ආවේ නෑනේ. මම මේ ආවට පස්සේ මේදි මලකඩනේ. ඕව කතා හරියන්නේ නෑ මං මෙතෙන් ආවේ මොන විවේකයක් උදකලාවක් බලාපොරොත්තු වෙද? ඒක තියාගෙන අනික් වැඩ කෙරුවට කමක් නෑ පුළුවන් නම්. ඒක කඩාගෙන යන්න පටන් අරගත්තොත් කුයි ගසාගෙන යනවද දන්නේ. පසුගිය අවුරුදු 40 ඇතුළත ওই ජනමාධ්‍ය තුල ප්‍රසිද්ධ වෙච්ච හාමුදුරුවෝ මම විශේෂයෙන් බලන්නේ. ඒක දැස බුදුසරණ පත්‍රයේ කතරු වාක්‍ය දාලා තිබුණා. ඒ ජනප්‍රීච්ච ස්වාමීන් වහන්සේලා මැරිලා නැහැ. අතුරු දහන් වෙලා තියෙනවා. මොන වෙලාවක්ද දන්නේ. ඔක්කොමලා කියනවා මේ ආවල් ආගමෙන් ඇවිල්ලා වහ දීලා නෑ. මල පැනලා. යන වැඩේ පැත්තක තියෙද්දි අර කොන්තරත් මේ කොන්තරත් බාර ගන්නවා. ලොකු සාමිනාන්තේ කියනවා හාමුදුරු කෙනෙක් මොන වැඩක් පටන් ගත්තත් හරියනවා. මහානකම තර. ඇස්සදකම පටන් ගන්න හරියටම හරියනවා. කේන්දර බලන පටන් ගන්න අත තියලා සමීප කරන්නේ ඕනම කෙනෙකුට ඇදී හරියනවා. මාරයා ඒකට පුදුම විදියට උඩ ගෙඩි දෙනවා. ඉතින් හාමුදුරනේ තේරෙන්නේ මට සපෝට් එක තියන්නේ මාරයා විතරයි මේ අනික ඔක්කොම ඊර්ෂ්‍යා කරනවා කියලා. එයාට මේ සාමාන්‍ය කාලසටහන කරලා පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න හිතන්නවත් බෑ. මේ පැයක් සක්මන් කරනවා කිව්වොත් එimhe තනි කර කාලේ නාස්තියක්. ඒ අධික ධාවනයට ගිහිල්ලා ඉතින් ඔය දෙක මැද මේ සරලකම මේ අහිංසකම මේ සාමාන්‍ය බුද්ධිය ඇති කෙනෙක් නැල්ලු එකෙක් ලබවත් නැහැ ඒක අර දේවතාවට බුදුම කාලයකට පස්සේ මේ තර ජීවල තරණය කරපු කෙනෙක් හම්බුණා. අපිට සදාකාලිකයක නැතුණා කවන්න එක චිත්තක්ෂණයක. දවසට එක චිත්තක්ෂණයක් මේ මම ඉඳගෙන ඉන්නවා කියන එක දන්නේ එක. දවසට එක චිත්තක්ෂණයක් ඇවිදිනකොට මම ඉඳගෙන නෙවෙයි කියලා දන්නේ එක. ආශ්වාස කරන වෙලාවේදී ප්‍රශ්වාසය නෙවෙයි කියලා දන්නේ එක. ප්‍රශ්වාසය කරනදී ආශ්වාසය නෙවෙයි කියලා දන්න තරම් මේ සරල දේ තියාගෙන ඔය බරපතල සමීකරණ වලට ගියාම අපිට වෙන්නේ අර ඒ දණ්ඩේ යන්න බැරි වෙනවා බල්ලට. බල්ලට යන්න පුළුවන් පඬිතුමට යන්න බෑ. ඒක මේ ධර්මයට කිට්ටු වෙන්න කිට්ටු වෙන්න නැත්නම් බණ කියවන්න ත්‍රිපිටකය කියවන්න පටන් ගත්තාම හරි සරල හරිම සූක්ෂම වෙනවා මේක. ගෝකලාට වැටෙනවා. ගොක්කලාට වැටෙනවා පරිසංගල කරගෙන යන්න බෑ. මම නැවතත් කියනවා මේක දවස පුරාම කරන එකක් නෙවෙයි අවුරුද්ද පුරාම කරන එක චිත්තක්ෂණයක්වත් මම දැන් වැටිලත් නැහැ. මම දැන් ගසාගෙන ගිහිල්ලත් නැහැ. සාමාන්‍ය මේ සර්වඥාන්සේ කොච්චර දුර දේශනා කළා කියන මම බ්‍රහ්මණයෙක්වත් මම ගාන්ධාරයෙක්වත් දෙවියෙක්වත් මොකෙක්වත් නෙවෙයි මිනිස්සෙක් කියලා. මිනිස්සෙක් වෙන්න. තමන්ගේ මිනිස්සකම මතු කරගන්න. කොච්චර සමීකරණ ඕනේ නැහැ. මේ මිනිස්සකම තියාගෙන භාවනා කරන්න පුළුවන්. මිනිස්සකම තියාගෙන මහානකම් කරන්න පුළුවන්. මිනිස්සකම තියාගෙන නායකම් කරන්න පුළුවන්. ඒකේදිම තියෙන මේ මනුස්සකමේ වටිනාකම ඉතාලම පොඩි දරුවාට තේරෙනවා. අපිත් අවුරුදු 6 වෙනකම් මනුස්සකම 100%ක්ම තිබ්බා. ඊට පස්සේ තමයි අපි ඇඳුන් නැතුව වගේ මේ හැදිරෙන්නේ. හැබැයි ඒක දැන් ඉන්නේ මම මල පැනලයි කියලා එක්ක ගිහිල්ලා එහෙම නැත්තම් ගසාගෙන ගිහිල්ලා කියලා දන්නවා විතර වටනකවත් තවත් ජීවිතේ නෑ. ඒක ඒක විසින් හරි නෑ. ඒක වෙනම කතාවක්. ඒ බව දන්නවනේ. තව කවුරු අපිට පෙන්වලා දෙනවා නම් ආදාසියක් වෙනචි සතිය තමයි මේ කෘත්‍ය කරන්නේ. Tamanට පෙන්වලා දෙනවා පහුවෙලා හරි. මේ මේ වෙලාවේ අපරාධ කාලේ නාස්ති වෙනවා කියන. ඒක දැනගද ඒක ලියලා තියාගන්න. මෙන්න මේ විදිහටමයි මගේ කාලේ මගෙන් හොරකම් කරන්නේ. එක්කෝ ගිලිලා, එක්කෝ ගසාගෙන ගිහිල්ලා. ඒක දැනගත්තට පස්සේ Tamange ගැටේ වැඩිච්ච විදිහ තමයි ගැටේ ගිහින්නේ. වෙන කෙනෙක් ගැට දීපු තාලේ මට අල්ලන්න බෑ. හැබැයි ගැට ලියනවා කියන එක නම් ඇත්ත තමයි. ඒ නිසා මම හිර වෙන්නේ කොතනද? ඕනට වෙඩි ලූස් වෙන්නේ කොතනද කියලා ඒ චරිතය බලනවා නම් ඒ කේන්දරේ බැලුවට වැඩිය පුදුමාකාර වටිනාකමක් තියෙනවා. ඒ නිසා ඒ දේ තියෙන කාර්යය තමයි ශාසනය තියෙන කාලය කියන්නේ. මේ මුළු කල්පවල මේ ශාසනය තියෙන කාලෙ ඉතාමත්ම පොඩ්ඩයි. අපිට නම් පේන්නේ අවුරුදු 2500ක් තියෙනවා 2500ක් තියෙන. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ කියලා අපිට හිතෙනවා. ඉතින් පොඩි කාලයයි තියෙන නිසා මේ අපිට ලැබිච්ච මේ අවස්ථාවේදී මම මොනටදී පැහැය වෙන්න යන්නෙත් නැහැ. නැත්නම් මොනට ගිල්ල නැහින්ද වෙන්නේ නැතුව හැම වෙලාවෙම පවත්වන රටේ කියන්නේ අප්‍රමාදී කිය. අපි ඉන්නේ ප්‍රමාදී කියලා හිතාගන්න. මදය ප්‍රමාදී කියලා කියන්නේ බොන මනුස්සයර කියන වචන දෙයක්. සුරාමේරේ මජ්ජ පමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියමි. සුරාවසා මේරය මදේට ප්‍රමාදයට යොමු වෙනවා අපි ඉන්නේ හැම වෙලාවෙම මදේ පමාදී. බීපු මනුස්සයනේ අඩුවනේ දන්නවා ඌ මදේ පමාදී ඉන්නවයි කියලා. අනික් කට්ටිය මදේ පමාදී ඉන්නව දන්නේ නැහැ. මේ අධ්‍යාපනයෙන් කරන්නේ මදේ වැඩි කරනවා පමාදී වැඩි කරනවා. මේ ලාභෙන් සත්කාරයෙන් සම්මානයෙන් සිලෝකයෙන් කරන්නේ අපි මත් කරනවා ආෝග්‍ය මදය උගත් මදය යොබ්බන මදය වර්ණය කුලය ඔය හැම එකෙම මොකද්දෝ ලෙඩ කිරීමක් කරනවා ඉතින් ලෙඩු හිතනයි ලෙඩේ හැදෙන එක හොඳ එකක් කියලා. ඒ ඔක්කොටම ලෙඩුනේ. දැන් ඔක්කොටම හොරි හැදුනොත් හොරි වලට කවුරු සොරි කියලා කියන්නේ නැහැ නේ. ඒ ඔක්කොටම තියෙනවා. මේ ඇෆ්ගනිස්තාන් වල කාලයක් තුනලු ඔක්කොමලා gadu gudaව අදිනවලු. අපේ බුලත් එක කනවා වගේ. gadu gudaව ඇද්දේ නැත්තම් හිරේ දානවලු. ඒක දෙන්නේ මත්ද්‍රව්‍ය. ගංජා ටිකක් දාලා දෙට ඇදගෙන ඉන්නවා ආතල් එකේ ඉන්නවා. ඒක ජාතික ක්‍රීඩාවක් නිසා ගොන් නැති එක හිරේ දානවා. ඉතින් අපිත් වෙලා තියෙන්නේ මැද පාරේ යන එක අහිතේ දාන්න. මොකද අනික් කටිය පිස්සු පියාටන ඉන්නේ ඒගොල්ලෝ ඔක්කොටම මේ මේ කසාන හැදිලා කහ කහ ඉන්න જાතිය වගේ. හොරියච්ච බල්ලෝ වගේ. කහනවයි, කෙන්ද්‍රි ගන්නවයි, දඟලනවයි. උඩ නිකන් බල්ලේ සනීපෙට බුදියා ඉන්නවා දකින්නට පේන්න බෑ උන්ට. ඉතින් ඇඟේ හැරි ඇප්පිලා හොර ටිකක් දෙන්න හදනවා. හරියට ඇඟේ හැප්පෙනවා හිම කට්ටිය ඇවිල්ලා. ඉතින් ඒක තියෙද්දි බුදුහාමතුරු මේ ගියේ ගමන හිතා ගන්න බෑ. ඒ නිසා අපිත් සෑහෙන දුරට ඇවිල්ලා තියෙනවා. ඒක නිසා අපිට මේ අලුතෙන් පටන් ගන්නව නෙවෙයි. කරුණාකරලා නිකම් මේ සතියේ තියෙන මේ සරල භාවය. අහිංසකකම. මේ සාමාන්‍ය බුද්ධිය. ඒකේ ගැම් ඒකේ රසය තියෙන කාලයක් පවත්තන්න. ඒ සතිය එක දිගටම වැඩි කාලයක් පවත්නකොට ඒක තුල ගැම්මක් හැදෙනවා. ත්වරණයක් ඇති වෙනවා. Java කැවීමක් සිදු වෙන එකට සම්පජඤ්ඤය කියලා කියනවා. ඉතින් ඒක දිගට මේක පවත්වාගෙන යනකොට කඹේ විදිනා වගේ තමයි චීන සක්මනේ අර මැද මාවර දාලා තියෙන්නේ. සක්මනේ ඇවිදින ගමන් ටික මාවරේ විතරක් ඇවිදලා බලන්න. ඉවර කීයක් එක දිගට යන්න පුළුවන් ඒකට පේන්නේ අපිට මදේ ප්‍රමාදේ කොච්චරද කියලා එහාට මෙහාට විසි වෙනවා යා ගන්න බෑ. ඊට පස්සේ අත් දෙක වහලා ඇවිදින්න බෑ. ඒක හොඳට පේනවනේ ඊට පස්සේ ඇද්දේ කාලේ පිටිපස්සෙන් පිටිපස්සට යන්න බලන්න. ඉන්නේ ඉන්නේ ඉන්නේ සතිය වැඩි වෙනවා. අපි ඉස්සු වගේ තමයි තියෙන්නේ කට්ටියට පෙනේ මේ මොකක් හරි ඔරේ වන්දක් තමයි කියන්නේ නැත්නම් ඇද්දේ වාහන මේ මාවරේ කැවිදින්න ඕනේ නැහැ නේ. ඉතින් වගේ අකරතැබ්බයක් එනකොට සතිය තියෙන එකට තේනවා ඒ මොන අකරතැබ්බයව සතියට හුලඟකවත් බාධාවක් නැහැ. මැස්සෙක්ගේවත් බාධාවක් නැහැ. ඒ නිසා කාටවත් අපි කරදර කරන්නේත් නැහැ. අපි කාගවත් වෙන කරදරයක් කරදරයක් විදිහට බාරගන්නෙත් නැහැ. එතනදී බලන්න ඕනේ මම කඹේ උඩද ඉන්නේ. එතන කඹෙන් බැහැලා මම විනිශ්චයකාරයෙක් වෙන්න හදනවා කියලා. කක්ක තමයි. විනිශ්චයකාරයෙක් වෙච්ච ගමන් අපි විනිශ්චයට ලක් වෙනවා. අපි කඹේ ඇවිදින්නේ. අපි ඇස් එක වහගෙන යනවා යන්න පුළුවන්. පස්සෙන් පස්සට යන්න පුළුවන්. ආන්නේ වගේ යන වෙලාවෙත් මේ සත්‍ය කැඩලා නැහැ. මේ ශ්‍රද්ධා විදියේ සමාධි ප්‍රඥාව වගේ නෙමෙයි සත්‍ය අමුතුම දෙයක්. ඒකේ තියෙන හරි අහිංසක ගතියක්. ඒකේ තියෙන හරි නිහතමානී ගතිය පේන්නේ නැහැ දිනු වෙනවා. ඒ නිසා ආධුනිකයට බාධාස් විදියට හිටලා තියෙන්නේ. ඒක සර්වචාන්සිය පිළිගන්නවා. නමුත් අහිංසකයට තියෙනනේ ශ්‍රද්ධාව කියලා එකක්. බුදුහාමුදුරු කියලා තියෙනවානේ. ඒ නිසා ඔබ ශ්‍රද්ධාවෙන් කරපන්. වැඩි කඩා ගන්න එපා. පැහිය වෙලා කඩා ගන්නත් එපා. ගිහිලා කඩා ගන්නත් එපා. මේ දිගට කරගෙන යන්න කියලා. ඉබ්බා ඇවිද්දා වගේ. ටිකට කරපන්. පැන පැන කියලා බුදිය ගන්න නැතුව පුදුමාකාර ශක්තියක් එනවා. දැන් අපේ ගෙදර හිටපු අමුම මැට්ටම. ඔව් කිසි දෙයකට ගියේ නැහැ කෙල්ලොමයිත් එක්ක යාළු වෙන්නේ නැහැ සර්ලා ඇවිල්ලා මට තෑගි දෙන්නේ නැහැ යන්තම් 18 වෙනියා වුණොත් ඉතින් ලොකු දෙයක් මට ඒ කාලේ. අන්තිමට බැරි නම් මම මෙන්න යන අධ්‍යාපනයේ කිලෝරටම ගියා. එක එකක් දන්නෙත් නැහැ මොනවක්වත් දන්නේ නැහැ. කවුරක්වත් දන්නේ නැතිකම තමයි මට තිබුණ ලාභේ. මොනම මොනම දෙයක් දැන් මේ තෛල දුත්තිය දැන් උන් අයියා වෙලා ඊ දවසවල හින්න ෆයිට් මේක ඇතුලේ මේ අලගල්ලේ කෝච්චිය වගේ ඉස්සරහ කට්ටියක් වෙයි. නම් එන්ජින් එකේ ෆයිට් කරනවා පිටිපස්සෙම කට්ටියක් තව ෆයිට් කරනවා නායකත්වයටයි ප්‍රශ්නයි ලක්ෂයක් තියෙනවා. මොකක්වත් නැතුව කරබන ඉන්නකොට ඉබේම එන්න ඕන තැන එනවා. හැබැයි නිතිපත භාවනා කරනවා. දවසට කොච්චරක් වාඩි වෙලා ඉන්නවද? කොච්චර කොච්චරක් තමන් පරියන්කය කරනවාද කියන එක තමයි කල්පනා කරන්නේ. අනික් වැඩ කෙරුවට මේ හම්බෙච්ච හම්බෙච්ච ලේක හරිම හරිම සරලයි. මේකට ඇත්තේ මොකක්වත්ම නැහැ. ඒක දිගට කරගෙන යෑම තේ කියන සතතාභ්‍යාසය. සාතච්ච කිරියාය. නිසිපත කරන්න බැරි කම තමයි පුත්තජනකම කියන්නේ. මොනම දෙයක්වත් කරන්න බෑ. ඒගොල්ලන්ට කාලසටහන තිබ්බහම ඒක වෙනස් කරන්න ආසයි කරනවා. සංස්කරණය කරනවා. ඒ මනසක් නැති වෙනවා. ඒ මනසට කාලසටහනක් නැති වෙනවා. කරන මිනිහා ඔහේ බයද්දා වගේ ඔහේ වනුකක වනුකක යනකොට ෆයිට් එකට කවුරක්වත් නැහැ. ඒ නිසා මේ ලෝකේ තියෙන තරඟ කරලා දිනීමත් මේ කියන ගිලෙන්නේ නැතුව කසාගෙන යන්නේ නැති ගමනත් මං කියන්නේ මේකෙදිනම වෝක් ඕවර් එකක් කිසි කෙනෙක්ගේ රණ්ඩු කරලා තියෙන දිනුමක් නෙමෙයි. මේකට කියනවා මේ තරග කරනකොට විරුද්ධ පක්ෂය ආවේ නැත්තම් අපිට හම්බ වෙන වෝක් ඕවර් එකක් මොකද සිංහලෙන් කියන්නේ? නිතරගේ ජයය. ෆයිට් එකක් තියුණොත් පරාදයි. එච්චරයි කියන්න තියෙන්නේ. ෆයිට් එකකින් දින්න කෙනෙක් මේ ලෝකේ මන් දා ගන්නෑ. ෆයිට් එකක් එන්නේ පෙරදිලා. ඉතින් බැඳලා කියන්නේ බෑ අප්පා මේ කොන්දේ අමාරුවක් තියෙනවා. අන්ත නිකන් හිරි වැටලා වගේ ගහ ගන්න විදිහෙන් තමයි ආඩි ටිකක් දාන්නවා. අද ගහ ගන්න බෑ. මේ අතේ අමාරුත් නේද ඔයා ගන්න බාර ගන්නයි කියලා දීපුවාම ඌ ඉතින් පෙම්බබලන්ත දාලා දැන් භාවනම් බදණි කියලා ඇත්තටම අද මේ පොඩි අප්සෙට් එකක් මේ අතේ අමාරුව නැත්තම් කොන්දේ අමාරුවක් කියලා එයාටම ජය බාර දෙලා ඉන්න එකයි තියෙන්නේ. ඒ ඒක මේ අඥාන උපේක්ෂාවක්වත් නෝන්ජල්කමක්වත් නෙවෙයි ඒ ෂට ප්‍රඥාව. ඒ වෙලාවේ ෆයිට් එක නොදී අපි දිනනවා. ඒක බුදු chance කරලා දීලා තියෙනවා. මේ ඔක්කොම හිතනවා ඒකටයි මෛත්‍රී බුදුහාමරකන් ඉන්න ඕනේ. නැත්නම් තාම කියවපු නැති සූත්‍රයක ඕක ඇති කියලා හිතානිනවා. එතන කවුරු ඇවිල්ලා ආශිර්වාද කරපුවාම මට හරියයි කියලා හිතනවා. නැත්නම් කවුරු හරි මට බාධා කරනවා කියලා කිසිම බාධාවක් මේකේ නැහැ. ඒ යන්න ඕනේ නම් අත්තිකේ උපඤ්ඤාතෝ මග්ගෝ කියලා එකක් තියෙනවා. ඒක තමයි සංස්ථාවේ දාලා තියෙන්නේ අපේ සලකුණට යන්න ඕන නම් පාර තියෙනවා. කිසිම කෙනෙකුට බාධා කරන්න බෑ. එක්ක අපිට යන්න ඕනේ නැහැ. එතන යන තැන මොකක්ද කියලා අපි දන්නේ නැහැ. උහි ඇවිදිනවා කන්නේ ඇවිදින්නම් වාලේ ඇවිදිනවා. අත්තිකේ උපඥාතෝ මග්ගෝ. ප්‍රඥාව තියෙන මනුස්සයාට දහසකුත් එකක් මාර්ගයේ තියෙනවා. අන්න ඒ කාරණාව හෙලි කරලා නැත්තම් යන්න ඕන තැන ඒ බැලිය යුතු දේ දන්නේ නැත්තම් ඒ තනිකර ගුරුනාශික වැරද්ද. ඉහි කාගත්ත වැරද්ද නැහැ. ඒක දැනගත්ත ගමන් ගෝලයා තුන තියෙන දහසකුත් එකක් ක්‍රම එළියට එනවා. ඒක නිර්මාණශීලියක්, ශීලීත්වයක්. ඒක අපි හිතපො නැති විදිහට සත්‍යපාසලේ දැක්කා. ඒ ළමයින්ට අහිංසකෝ කියව සත්‍ය කියන්නේ මේකයි කියලා නිර්වචනය කරනවා අමාරුයි. එතකොට කියන්නේ ඒක ඒකනේ ඔය තියෙන්නේ. ඒ ළමයි අපිට කියලා දෙනවා. ඒක අපි දැකපු නැති පැත්තක්. අලුත්ම නැවුම් පැත්තක්. ඒසොර හිතනවා මේ ළමයි ඉපදිලාම තියෙන සත්‍යනේ කියලා. ඕගොල්ලොත් එහෙම ඉපදිච්ච ළමයි තමයි දැන් සවුත් වෙලා හිටියන්නේ. එහෙම හිටව පොඩි යවුන් තමයි ඔය. දැන් මේ ඇඳලා උතුණු දාගෙන, අං දාගෙන, කෝට් ඇඳගෙන අතගාල බලන්න දෙකක් තියනවද තුනක් තියනවද කියලා. අල්ලන්න පුළුවන්. අන්නේ අහිංසකමට යන්නේක තමයි කියන්නේ ගිලෙන්නත් එපා, කාගෙන යන්න යන්නත් එපා. අවස්ථාව දෙන විදියට අර නිතරක ජය වගේ මම නිතර කියන තමයි ඒකට යෝගයක් කියලා එකක් තියෙනවා. යෝගේ එනකන් ඉඳලා වැඩි ගන්න. යෝගේ ආවට පස්සේ වැඩ නොකර හිටියත් යෝගේ නැහැ කියලා වැත්තකටලා හිටියත් දෙකටම ওই නිබ්බුයාමි ආයුහාමි කියන දෙකට වැටෙනවා. එහෙම නැතුව අවස්ථාව අරගෙන ඉදිරියට යෑමේදී අනිසාරති කියන හැම යෝගාවචරයක්ම අවස්ථාවාදී වෙන්න ඕනේ කියලා. එතකොට ලෝකයා අපිට බයිනවා ආත්මార్థකාමී කියලා. පඬිසාරි කියන ආත්මార్థකාමී කියලා බණින වටිනව තමන් ඵලයේ ලැබුවට පස්සේ අනිත්‍යයට උදව් නොකරනවා නම්. ඒ නිසා අපි මේ අවස්ථාවාදී වෙලා යන ගමන් අනිත්‍යයත් එක්ක පුළුවන් තරම් සතුටින් සමාදාරයෙන් බෙදා ගන්නවා. ඒක අපි ආත්මార్థකාමී නෑ. සර්වඥාන්සේ මාගේ සර්වඥාන්සේ ආත්මార్థකාමීත් නෑ. ආස්ථාවාදීත් නෑ. අය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරා කාටවත් කියන්නේ නැතුව ඊසේ පයින් ඇවිද්දා හැතැම්ම ගණන් එක මිනිසෙක් සෝවන් කරනවා. ඉතින් අන්නේ ගතියට එන්න සරල දේ තමයි තමන්ගේ ජීවිසගත දිනචරියාවක් තියාගන්න. තමන් ජීවිසගත දිනචරියාවක් තියාගන්න දිනචරියාව නිත්‍යපතා කරන්න දිනචරියාවට දෙයියන් බුදුන්ට වගේ හලකන්න එතකොට යන්න ඕනේ තැන කියන්නේ සමාජික මට්ටමෙන් උච්චයි ඔය කියන પરමාර්ථ දේවතාවත් යන්න පුළුවන්. ඉතින් ඒක සඳහා අඩුවක් කියලා දෙයක් අපි ළඟ නැහැ. හැම කෙනාටම සමාන පහසුකම් ටික අනුග්‍රහ ලැබිලා තියෙනවා. දැන් එකලස තමයි මේ කතා කරන්නේ. ඒ එකලස ලබා ගැනීම සඳහා මේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි. ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දිනාටම සැනසීම ඒ ඒගොඩ වීම අධ්‍යය ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා